චපල හිත කය දෙක ඉන්ජන පන්දන සහිත මේ හිත කය දෙක ආනන්ද වූ නිසසල චපල නැති හිතක් කයක් බාඩපත් කිරීම සඳහා සප්පාය කරුණු සැපයලවන කරුණු ਸਰවචනාංශී විස්තරයක් කරනවා විග්‍රහයක් කරනවා ඒ නිසා ඒක පිළිබඳව මේ වෙනකොටත් හිතගත යදූ කෙනෙකුට ඒකේ හොඳ වටිනා උපදේශ පන්තියක් ආදර්ශ රාශියක් ගැඹෙලා තියෙනවා. ඉතින් ඒකදී අපි පසුගිය වාර දෙකේදී ඒ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනා ඒ ලෝකේ Taman ගත කරන ලෝකේ කියන්නේ අපි කාම ලෝකේ කියලා. ඒකෙදී මේ කාමය මෙලෝ වශයෙන් පවතින කාමයක් ඒ වගේ පරලෝක වශයෙන් ඉස්සරහට එන්න නැත්නම් උනොත් හොඳයි කියලා බලාපොරොත්තු වෙන කාමයක් පිළිබඳව එයා සලකා බලනවා. ඒ කියන්නේ වර්තමානයේ මම දැන් මෙතන වශයෙන් අපි සැප විඳින්න ඕනේ. ඒ සඳහා මට හොඳ කාම රූප, කාම දර්ශන, නැත්නම් දර්ශන කාමය, නැත්නම් ශවන කාමය, අනිකුත් සමුල්ලේපන කාම, ඒ වගේම හිතට මනරම් හිතවිලි, ඒ ටික අපි කියනවා අදිට ධම්ම කාම වශයෙන්. මිනිස්සේ සාමාන්‍යයෙන් එතක එපා එතකින් නතර වෙන්නේ ඒ කෙනා ඒ දේ අංග වශයෙන් අංග සම්පූර්ණ වශයෙන් ලබන්නේත් නැහැ. නමුත් ඒක සාර්ථක වීගෙන සාර්ථක වීගෙන යනකොට ඒ කියන්නේ Tamanට අවශ්‍ය හොඳ හොඳ රූප ටිකක් ලක් කරගත්තට පස්සේ ශබ්ද ටිකක්, ගඳ ටිකක්, රස ටිකක්, පහස ටිකක් හිතට හොඳ මනරම් හිතවිලි. යාට හිතනවා මේ රූප, මේ ගන්ධ, රස, ස්පර්ශ හෙටත් යන යන තැන් වලත් මගේ ආයටත් ලැබෙන්න විදියට කටයුතු කරන්න ඕනේ කියලා. ඒකට කියනවා සම්ප්‍රායික කාම කියලා. මත්තට එන්න ඕනේ කාම ගැන කල්පනා කරන්න. ඒ වාගේම වර්තමානයේ Taman ළඟ තියෙන ඒ කාම වස්තු පිළිබඳව ක්ලේශ වශයෙන් බැඳිලා තියෙනවා. ඒ වස්තු මමය, ඒක මගේය, මේක මගේ ආත්මය කියලා. එතකොට ඒක වර්තමාන වශයෙන් තියෙන කාම සංඥා වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේ මත්තර මම මේ මේ දේවල් ලබන්න ඕනේ කියලා සම්ප්‍රායික වශයෙන්ුත් සංඥා වශයෙන්ුත් ඇලී බැඳීමක් තියෙනවා. ඒ නිසා නිතරම හිත ව්‍යාවෘතයි. ඒ කියන ditta ධම්ම වශයෙන් තියෙන කාමයට සහ සම්ප්‍රායික වශයෙන් ලැබිය යුතු කාමයට. ditta ධම්ම වශයෙන් තියෙන කාම සංඥා කාමයේ හඳුනා ගැනීම. වගේම ඉස්සරහට මත්තට ඒ වගේ හඳුනා ගැනීම රාශියක් සහිතව ජීවත් වීමට ඇති කැමැත්ත. ඒක නිසා මේ කාමයේ මේ ආකාර වශයෙන් සලකලා බලලා තේරුම් ගත්තොත් මේ කාමය අපි බලාපොරොත්තු වෙන සන්තුෂ්ටි භාවය, සන්තුට්ටි භාවය, සම්පත්‍ති කර භාවය ලබා දෙනවට වැඩිය අප 16ක් වශයෙන්, වාලෙක් වශයෙන්, බත්බලයක් වශයෙන් මේ වැඩ ගන්නවා මිස කවදාවත් මේ කාමසන්තර්පණයෙන් සන්තුෂ්ත වෙච්ච කෙනෙක් මේ මනුස්ස ලෝකේ ඉඳලා නැහැ. ඒක නිසා මේ කාමයෙන් අයින් වෙන්න නැත්තම් නිසරණයක් පිළිබඳව කලාතුරකින් කෙනෙකුට කල්පනා වෙනවා. එහෙම කල්පනා වෙච්ච කෙනාට කාමේ ලං කරගන්නකොට වැඩි කරගන්නකොට දියුණු කරගන්නකොට වඩා වර්ධනය කරගන්නකොට තිබුණු ආකල්පත් කාමෙන් ගිවන් වෙනකොට නිස්සරණ වෙනකොට අබිනිෂ්ක්‍මණය කරනකොට වෙන් වෙනකොට තියෙන සංකල්ප දෙකත් අතර මේ නීවරණ ධර්ම ටික තියෙනවා. මේ නීවරණ ධර්ම දකින්නේ නීවරණ වලට මුණ දෙන්නේ නීවරණත් එක්ක මුණට මුණලා කටයුතු කරන්නේ කාමය පස්සේ යන කාමේ වඩන කාමයට දාශකම් කරන කාමයට වාල්කම් කරන පිරිස නෙවෙයි ඒ කාමයේ ආධිනව දැකලා වෙන් වෙන්න කටයුතු කරන අයට එළබෙලව පහර දෙන පහර දීමක් තමයි මේ නීවරණ කියලා කියන්නේ. ඒක නිසා කාමයේ යෙදී ගත කරන කාමය සැපයක්සේ සලකා ගත කරන කෙනා සංසාරේ ප්‍රධාන වශයෙන් බැඳෙන්නේ තණ්හාව නිසා. එයා වැඩි වැඩිම එකතු කරනවා. තව මදි, තව එකතු කරුවොත් මේ කාමයේ සන්තුෂ්ත භාවයේ, සන්තර්පණී භාවයේ, සම්පිරිච්ච භාවයට යන්න පුළුවන් කියලා එකතු කරන ගතිය තියෙනවා. නමුත් ඒකේ හරි ලස්සන පරිවර්තනයක් වෙන විදියට කියනවා කාම ලෝකේ පැත්තේ මෙලොව පරාවර්තනයක් තියෙනවා. ඒ කාමයාගේ ආදීනව දැකලා නීවරණ ධර්ම ගිවං කරන තැන ගියාට පස්සේ ඒ අබිනිෂ්ක්‍මණයේ ඉඳලා නීවරණ ධර්ම පිටිබඳව යම් ප්‍රමාණයක වශීභාවයක් ගන්නකම් ඒ පුද්ගලයාට තියෙන द्वේෂය හරි ලස්සන තමන් වශයෙන් වුණත් තමන්ට සලකන්න පුළුවන් ඒ වගේම ගිහිගේ අතහැරපු නැත්නම් මේ වගේ తాවකාලිකව හෝ කාම වස්තුන් අයින් කරපු කෙනාට ගොඩාක් වෙලාවට හිත පීඩාගෙන දෙන්නේ එහෙම නැත්නම් අසහනයක් ඇති කරන්නේ පශ්චාත්තාවයක් ඇති කරන්නේ ආශාව නිසා නෙවෙයි ද්වේෂය නිසා. ඒක නිසා ගිහියත්ෝ අපි කිව්වොත් සාමාන්‍ය අමුදරුවන් රකින්න කෙවල් දොරවල් ඇති ගිහියත්ෝ ගත්තොත් එයත් සංසාරයට බරු බැඳා වගේ කාම ආශාවෙන් තමයි බැඳිලා තියෙන්නේ. නමුත් ගිහිගේ නික්මීම වෙච්ච කෙනාට తాවකාලිකව හෝ ඉෂ්ටිර වශයෙන් හෝ වෙන් වෙච්ච කෙනාට සංසාරේ ප්‍රධාන බැඳෙන කොක්ක ද්වේෂය තමයි. ඒ ද්වේෂය පුදුම විදියට එලවෙලවා එලවෙලවා පහර දෙන නිසා ගීගත හැටියට වස්සේ කියලා දුකේ අඩුවක් නැහැ. නමුත් මුණත වෙනස් වීමක් ඒ මුණත වෙනස් වීම නිසා ඒ කෙනා කාමයේදී ගත කරන කට්ටියගේ උපදේශ ඉල්ල ගන්නත් බෑ ඊට පස්සේ. නමුත් මේ අලුතෙන් ඇතිවෙච්ච ද්වේෂය පිටමද ප්‍රශ්නේදී උත්තර නැතුව දෙලොක් මත හිර වෙනවා. ඒ නිසා එවැනි වෙලාවල් වලට ඒ ඒ ප්‍රශ්නේ ඉක්මවපු ඇත්තෝ එහෙම නැත්නම් ඒක පිළිබඳව දන්න කෙනා ඇකිතාක් ඒ අබිනිෂ්ක්‍මණය කරලා තාම නිවන ධර්ම හොඳට ආණ්ඩුමට්ටු කරගත්තේ නැති මේ ද්වේෂයෙන් පෙළෙන ඒ යෝගාවචරයට ඒකිතාක් අස්සසිලක් කරනවා මේක ස්වභාවේ මේමයි කාමභෝගී යත්තන්ට සංසාරයේ කොක්කවදින්නේ රාගයෙන් එයින් ගැලවීමට කටයුතු කරන එක්කනට කොක්ක වදින්නේ ද්වේෂයෙන් කියලා. ඒක අටුවා යුගයේදී බව තේරුම් අරගෙන තියෙනවා ධම්මසංගණී අට කතාවේ. ඒක සඳහන් කරලා තියෙනවා පන්සිල් රකින්න නැති කෙනාට කාමයේ තමයි සංසාර ප්‍රශ්නේ. රකින්න පන්සිල් වලට ගිය ගමන් පන්සිල් පිළිබඳ අදහස ගත්ත ගමන් ඒ මනසට තියෙන ද්වේෂය තමයි. සිල්වතා සංසාරට බඳින්නේ ද්වේෂයෙන්. ඒක හරි අමාරුයි මේ තාම සිල් ගත්තේ නැති අයට තේරුම් ගන්න අයි මේ සිල් ගන්න කට්ටියට මෙච්චර කේන්තියන්නේ කියලා. ඒගොල්ලෝ නම් හිතාන තියෙන්නේ බොහොම අපි දියුණුවක් වෙලා තියෙනවා කියලා දියුණුවක් වෙලා තියෙන්නේ මොනත වෙනස් වෙලා තියෙනවා. ඒකත් තුඟ දෙනේ දන්නෙත් නැහැ. මේ මේ ඉස්සර තිබිච්ච ගතියට වැඩිය දැන් මේ කේන්තියන්නේ මොකද කියන එක තේරෙන්නෙත් නැහැ. මේක තේරුම් ගන්න අවශ්‍යයි හැබැයි. මේක තේරුම් ගන්න අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය අපිට විනෝදාංශයක් විදිහට තියාගන්න පුළුවන් යෝගාවචරණ අතර ඒකෙදි කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් සීලයක පිළිතලා ඊට පස්සේ ඒක නා බණක් භාවනාවක් කරනවා කියලා කියන්නේ ඔය නීවරණ ටික යටපත් කරන්න ගන්න ප්‍රයත්නෙනේ. ඒකට අපි සමත භාවනා කියලානේ කියන්නේ. අන්නේ සමත භාවනා කරන්න ගියාම කවදාකවත් නැති පුදුමාකාර නුරුස්නා ගති පහළ වෙන්න පටන් ගන්නවා. පරිසරයේත් එක්ක තරහ යනවා. සිව්පසයත් එක්ක තරහ යනවා. ඊත්තු ගුණයත් එක්ක තරහ යනවා. ආණ්ඩුවත් එක්ක තරහ යනවා. පරිසරයෙන් දිකටෝම පුදුම ගැටුමක් ඇති වෙනවා. ඉතින් නුරුස්නා ගති ඒ දන්නේ නැති කෙනා මේ මේ වෙච්ච සංගතිය තේරෙන්නේ නැති කෙනා ඒ නුරුස්නා ගති බාහිරේ අඩුපාඩුකම් නිසායි කියලා ඉතින් සංවිධාන කරනවා ව්‍යවස්ථා හදනවා සැලසුම් කරනවා මේ එළියේ හොඳ සමශීතෝෂ්ණ දේශගුණයක් ඇති වෙන්න සියලු මේ සිව්පසය ගැළපෙන දේවල් මැතිකරන්න මේ අනිකුත් සියලුම දෙනා රහතන් වහන්සේලා වගේ වෙන්න ඉතින් নানা ආකාර සරසුන් තිනම් මේක විකාරෙන් දොඩවනවා වාගේ හීනේ හීනේ විකාරේ දොඩවන කතා හරියට භාවනා මධ්‍යස්ථානවල කියනවා ඒකට හේතුව මේ දැනට හාත්පසින්ම තියෙන නුරුස්නා ගතිය ඉතින් මේ නුරුස්නා ගතියත් එක්කම ස්වයං විවේචනයක් තියෙනවා මේක මගේ දෝෂයක්ද මට සීලෙ මැදි වෙලාද එහෙම නැත්නම් මගේ සත්‍ය සමාධිය වීර්ය මැදි වෙලාද කියලා තමන් පිළිබඳ ද්වේෂ මේ විවේචනාත්මක ගතිය නැත්නම් තමන් පිළිබඳව මේ අසතුටු ගතිය මදිපුංචිකම් හොයන ගතිය වෙනකට වැඩි වැඩි වෙනවා මොකද ඒ භාවනාවට ගිය කෙනා බොහෝ විට හිත ඇතුළට නමන්නේ ඇතුළට නමව ගමන් මට හරියට ඉඳගෙන ඉන්න බෑ මට මේ මේ දේවල් කාලසටහන කරන්න බෑ එහෙම නැත්නම් මගේ සීලයක් අඩුපාඩු වෙලා වෙන්නේ නැති. එහෙම නැත්නම් මට භාවනා ක්‍රමය හම්බෙලා නැතුව වෙන්නේ නැති කියලා අර ස්වයං විවේචනෙත් වැඩිවීමක් වෙනවා. ඒ ස්වයං විවේචනයයි අරකින් නුරුස්න ගතිය එකතු වෙච්චාම ඒක අනුන්ට හේතු කරන අනුන්ගේ දොස් දක්ෂින ගතියක් ස්වභාවයෙන් වැඩි වෙනවා. මේ දෙකම තව ගතියක් මේක බුද්ධ දේශනාවක් නෙවෙයි මම හිතන්නේ අපිට උදව් වෙයි කියලා මීට වැඩිය මේක පිළිවෙලට කරන්න පුළුවන් නේද කියලා අකුරට වැඩ කර යුතුයි කියන මානසිකත්වයකට වැටෙනවා. ඒ නිසා කොයි දේ දැක්කත් හිතනවා මේක මීට වැඩිය පිළිවෙලට කරන්න පුළුවන් මම ලියලා තියෙනවා. ඇයි මේ මිනිස්සු මේක කරන්නේ නැත්තේ? ඇයි මේක මෙහෙම වුනේ නැත්තේ? කියලා මේ අකුරට සියල්ල සිද්ධ විය යුතුයි. හරියට නිකන් ඔරලෝසුවක් වැඩ කරනකොට හරියට තප්පර 60කට විනාඩියක් යනවා විනාඩි 60කට පැයක් යනවා පැය 24ට දවසක් යනවා. ඉතින් ওই වගේ මොකද හදන්න බෑ. මුළු ලෝකෙම ওই විදිහට හදන්න බැරි මොකද කියලා ඒක පිළිබඳව මේ අකුරට වැඩ කිරීමේ අවශ්‍යතාවයක් විචාම ඒ යෝගාචර කතා කරන දේවල් වල වෙන කෙනෙක්ගේ ආකල්ප පවත්නකොට හැම වෙලාවෙම මෙන්න මෙවැනි මානසිකත්වයකට වැටෙනවා. ඉතින් ඒක සමාජයට හරි කටුකොහලක් මිනිසුන්ට වෙන්නේ මේ භාවනා කරන්න ගියාට පස්සේ මේක මහා ඇණයක් දැන්. හැම එකම දොස් කියනවා. Tamanටත් දොස් කියා ගන්නවා, අනුන්ටත් දොස් කියා ගන්නවා. නිතරම ඉන්න මූණ අට කරගෙන ඒ මැදවට මේවා මෙහෙම ඇයි කරන්න බැරි කියලා අරහෙබියා මේ සූත්‍ර ගෙනල්ලා පෙන්නනවා. මෙහෙන් විවස්ථා ගෙනල්ලා පෙන්නනවා. පටන් ගන්න. ඉතින් මේක ඉතින් ඒ භාවනාව එහෙම නැත්නම් ඒ සීලෙ පිහිටපු බවට ලකුණක් හැබැයි හොඳ දෙයක්. භාවන උඩ පැත්තෙන් බලනකොට හොඳ දෙයක් නෑ. වැඩි වැඩෙන් පටන් ගන්න තියෙන්නේ. හැබැයි මේකෙන් නිකුත් වෙන තරංග සියල්ලම ගැටුමක් ඇති කරන සුළුයි කටු කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ ඌරගෙන ඇදගෙන තමයි යන්නේ. ඉතින් මේ කාලේ මෙහෙම ඉන්න කාලේ ඒ යෝගාවචරයා පිටතින් ඒ නුරුස්නා ගති ස්වයං විවේචන අනුන් සමග ගැටන ගති සියල්ල මේට වෙඩි ඇයි සිද්ධ වෙන්න බැරි කියන වගේ වාතාවරණයක් දරන අතර ඇතුළතින් නිවර්ණත් එක රණ්ඩු කරනවා. ඉතින් මේ නිසා එතනදී යෝගාවචරයට සෑහෙන නිදාස් නිමහල් පරිසරයක් ලැබලා දෙන්න ඕනේ. ඊට පස්සේ බණ අසන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් මේ වැඩේ පළවෙනි බෙහෙත් පන්ති බිව්වට පස්සේ බෙහෙත බිව්වට පස්සේ සිංහල වේදකමේ රෝග ලක්ෂණ වැඩි කරනවා. බුදුජානනාථේ ඉන්ජෙක්ෂන් එකත් ඇති එහෙම තමයි. දීපු ගමන් අර තිබුණු කෙලස් ටිකක් ඇවිස්සලා එනවා. ඉතින් ඒ යෝගාවචරය හිතන්න මේට හාත්පසින්ම වෙනස් එකක්. භාවනා කරන්න ගියාට පස්සේ සියල්ල සංසිඳීමක් වෙයි කියලා සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි ඇත්ත වශයෙන්ම අර තිබුණ දේ පොඩ්ඩක් අවිස්සෙනවා. හැබැයි අවිස්සෙන එක කියන්නේ දැන් බේත වැදිලා. දැන් මේ වැඩ කරන්න පටන් අරගෙන. නමුත් යෝගාවචරයාගේ සහයෝගය ප්‍රතිකර්මයට සරල සමාන්තර වෙන්න ගැටෙනවා. ඉතින් යාට බොහොම තන වඩලා හදලා මේ භෞතික වශයෙන් හිත තන වඩලා ඒක එහෙම තමයි කියලා අරගෙන යණ්ඩයි මේ භාවනා මධ්‍යස්ථාන එහෙම නැත්නම් ඒ සත්පුරුෂ සංසේවනයක් ප්‍රතිરૂප දේශ වාසයක් යෝනිසෝමනසිකාරයක් අවශ්‍ය වෙනවා. හරියට අවශ්‍ය වෙනවා ඒ වෙලාවට. ඉතින් ඒක කරගෙන ඒ වාතාවරණය ලැබලා දීලා අංග සම්පූර්ණ කොහොමඩක්වත් දෙන්න බෑ. ඒක හොඳටම අපි මූල ධර්ම වශයෙන් පිළිගන්නවා. හැබැයි අනුකම්පා කටයුතු තැනක ඉන්න නිසා ඒ පුලුවන්තරන් අවස්ථාව දීලා යම් කිසි කෙනෙක් ඊ타ත්ම සාර්ථකව ඊ타ත්ම දැඩි උත්සාහයෙන් කටයුතු කරලා මගේ හිත චිත්තක්ෂණයකට හෝ එවිට විනාඩියක තප්පරයකට හෝ එවිට විනාඩියකට හෝ මේ නීවරණයෙන් පිට කරලා තියාගෙන ඉන්න පුළුවන් කියන ඒ අස්රසිල්ල ඒ මේ පැලිර ඒ හිදස දැකපු දවසේ යා ඒ යෝගාවචරයට අර මෙතෙක් තමන් මේ දුක් කරදර රාශියක් විතර අරගෙන කරගෙන ගිය සටනේදී දැන් යන්තම් ඒ නීවරණයන්ගෙන් තොර චිත්තක්ෂණයක් ලැබෙනවා කියලා ඒක ගොඩාක් අගය කරලා ඒක ගොඩක් ආඩම්බර කරලා දේශනාවේදී ධර්ම සාකච්ඡාවල පෙන්නලා දෙනවා. ඒක නිසා සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා ඔය අපි ගියපාර ගත ධර්ම කොටාසේදී යම් වෙලාවකට ඒ ditth ධම්මික කාම සම්පරායික කාම ditth ධම්මික කාම සංඥා සම්පරායික කාම සංඥා අතහැරලා ඊ ගාවට තියෙන මේ නීවරණ ටික රණ්ඩු එකත් රණ්ඩු කරන යන වෙලාවේදී යම් වෙලාවක ඒ සඳහා ඉදිරියෙන් තියා ගන්නාලද මේ ආනාපානි වගේ භාවනාවක් පිම්බීම හැකිලිම වගේ භාවනාවක් එහෙම නැත්නම් වම දකුණ කියලා මේ සක්මනේ යෙදිලා කරන සක්මන් භාවනාවක් එනත ඉදිරියදා වැඩ කරනකොට නැවතිල්ලේ නිස්සද්දව තමන් වෙත සතියෙන් බලාගෙන කටයුතු කරනකොට ඒක කරන්න පුළුවන් වෙනදට වඩා මගේ ටික ටික දියුණුවක් තියෙනවා කියලා ඒ අසසිලක් වෙනකොට ඒ ආයතනයේ ඒ අලුතෙන් හොයාගත්ත සමතුලිතතාවයේ ඒ අලුතෙන් හොයාගත්ත සමබර භාවයේ හිත පැහැදුනොත් යාගේ යා ක්‍රමසා විදි හොයනවා මේ අලුතෙන් ලබාගත්ත මේ සමතුලිතතාවයේ සමබර භාවයේ වඩා වැඩවර්ධනය කිරීමටත් එයින් පිට ගිය ගමන් හම්බ වෙන මේ කටුකොහල ස්වං විවේචනය නුරුස්නා ගතිය අනුන් එක ගැටෙන ගතිය අනුන්ගේ වැරදි හොයන ගතිය එහෙම තමයි දේවල් ඇයි මේ පිළිවෙලකට නැත්තේ ඇයි මේවා සකස් කරලා ගන්න බැරි කියන වගේ දේවල් වලින් මේකට අපි තනි වචනේ කියනවා අසහනය කියලා තමයි කියන්නේ මානසික ආතතිය කියනවා තර නීවරණ නැති චිත්තක්ෂණයේ තප්පරයේ විනාඩියේ තේරෙනවා මේ මානසික ආතතිය නැහැ කියලා හැබැයි එයාට අර විශාල මානසික ආතතිය සහිත චිත්තක්ෂණ කෙල කෝටි ගණක් මත පහළ වෙන මේ චිත්තක්ෂණය මේ තප්පරය මේ විනාඩිය වෙන්කොට හඳුනා ගන්න තරම් ධර්මඥානය මදි වෙන්කොට හඳුනා ගන්න තරම් කාරණා කාරණා තේරුම් මදි ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවවල මේ ලබන චිත්තක්ෂණය සක්විති රජකමක් වාගේ නිවන වාගේ මුළු සංසාරෙම උපෙන්නත උත්කෘෂ්ඨම කුසලයේ වශයෙන් හඳුන්වා දීම සඳහා බණ කියන්න ඕන. හඳුන්වා දීම සඳහා ධර්ම සාකච්ඡා කරන්න ඕන. හඳුන්වා දීම සඳහා යෝගාවචරයට ධෛර්ය කරවන්න ඕනේ අපේ પરම්පරාවේ මේ ආර්ය પરම්පරාවේ එහෙම නැත්නම් මේ තේරවාද પરම්පරාවේ දිගටම දිනුවේ හැකි සංඥා තියෙන මිනිහා විතරයි. ඒ තියෙද්දි තරකම් කරච්චල් වලට පැත්තට කල්පනා කළා මේ හම්බ වෙච්ච ඒ චිත්තක්ෂණය නොසලකා හැරලා සමාදන් නොවි පුංචි කරන්න ගත්තොත් ਸਰවචනාංශේ ඒ තරම් අමාරු වැඩක් කරපු මේ මනුස්සයලත් අසත්පුරුෂයි කියලා කියනවා. ඒ තරම් වැඩක් කරගෙන මේ උපයාගත්ත මේ චිත්තක්ෂණයේ තියෙන මිනාටත් කල්යාණ ධර්ම දන්නේ නැති මිනිස්සෙක් කියලා කියනවා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ සත්පුරුෂයන් ආශ්‍රය කරන ලද සත්පුරුෂාර්මේ අසරණ ලද සත්පුරුෂාර්මේ හැසිරෙන ලද ආර්යයන් ඇසුරු කරන ලද ආර්යයන් ධර්මයේ දක්ෂ වෙච්ච ආරි ධර්මයේ හැසිරිච්ච කෙනා අර කොල කෝටි ගාණක් වැලිය ඇස්සේ තියෙන තනි මණික් කැටේ වැලිය වලින් වෙන් කරලා වෙන් කර ගන්න ASCII අර නීවරණයෙන් තොර අර කියන කම්පන එන්ජින චංචල වලින් තොර අර කියන කාමේශා කාම සංඥාවෙන් තොර ditta dhammika paramparai කාමෙන් තොර අර චිත්තක්ෂණේ දැකලා ඒක හැම පැත්තෙම මැනිකක් පෙරලා පෙරලා බලන්න වගේ හැම පැත්තෙම බල බල සන්තෝෂ වෙනවා අනේ මේ අරමුණේ හිත තියෙන චිත්තක්ෂණයේ ආස්වාස ආස්වාසයෙන් දන්නේ ප්‍රසවාස ප්‍රසවාස වශයෙන් දන්නේ මේ චිත්තක්ෂණේ ওই කියන කාමේ නෑනේ සම්ප්‍රායික කාමෙත් නැහැ, ditth ධම්ම කාමෙත් නැහැ. ditth ධම්ම කාම සංඥාවක් නැහැ, සම්ප්‍රායික කාම සංඥාවක් නැහැ. ඔය එන්ජින ස්පන්දන කම්පන චංචල කියන සැලෙන ලෙලෙන ගතිත් නැහැ. ඉතින් ඒක කැපී පෙනෙන වෙනසකට අහු වෙනවා. අර කම්පන චංචල ගති අඩු චපල ගති අඩු කාමයෙන් පීඩා නොලබන ව්‍යාපාදයෙන් පීඩා නොලබන දරත කියන දල දනු කියන මානසික ආතතිය කියන අසහනය කියන ගති වලින් තොර මේ චිත්තක්ෂණ ලබනවා ඊට පස්සේ ලැබූ ඒ චිත්තක්ෂණය තාත්වික සමතුලිත මෙතෙක් නොදන්නා නමුත් මේ ලෝකේ පැවතිය හැකි සමතුලිත භාවයක් බව මේ ලෝකේ පැවතිය හැකි සමබර භාවයක් බව තේරුම් අරගෙන ඒක ඒ ආයතනයක් ටික හිතේ තියෙන මනසේ තියෙන කංකරච්ච ලාඩු කංකටළු අඩු තැනක් ඒක පිළිබඳව තබ්බහුල විහෙරනෝ ඒක බහුලීගත කිරීමට ඒකට එළඹ වාසය වෙලා ඒක වඩා වර්ධනය කරමින් ඒකට බහුලීගත කරමින් වාසය කරන කෙනාට සත්පුරුෂය කියලා කියනවා. එයාට කල්යාණ ධර්ම දාන්න කෙනයි කියලා කියනවා. යෝනිසමංස්කාරය තියෙන කෙනයි කියලා කියනවා. ඒ ඉතින්ද ගියාට කී දෙනෙක් භාවනා කරලා ඉතින් ගියත් සත්පුරුෂයාට යෝනිසුද්ධ පංස්කාරය තියෙන කෙනාට විතරයි ඒකේ තියෙන වටිනාකම ඒකේ තියෙන සංසන්දනාත්මකට කමෙන් සාපේක්ෂක වටිනාකම තේරෙන්නේ. ඉතින් එතෙන්ද භාවනා කරන එකක්. ඒ ආයතනෙට එළඹ වාසය කරන එක එකක්. ඒ එළඹ වාසය කරපු ආයතනය අගේ ආඩම්බරය කරන එක එකක්. ඉතින් එහෙම අගයක් ආඩම්බරයක් මේ කාම ලෝකේ කවදාකවත් ඇහෙන්නත් නැහැ මෙසුක් කරලත් නැහැ මෙසුව කතා කරන්න ගියාම කරන මේ වගේ අඹුරු ධර්ම අපිට බෑ. ඕක මතු බුදු වෙන මෛත්‍රී බුදු ආමරෝ දැකලා තමයි කරන්න පුළුවන්. දැන් කාලේ කරන්න බෑ කියලා ඒක නිකම්ම මිනි පෙට්ටියට එන එන ගහලා පැත්තකට දාලා නිකන් එනවා. මොකද යෝගාවචරයට එහෙම බෑ යාට තේරෙනවා වරින් වර මගේ හිත ආනපන හිටිනවා. මගේ හිත වටින් වට ආනපන පක්මනේ හිටිනවා. ඒ වෙලාවේදී මොකද්දෝ සාන්තියක් තියෙනවා. හැබැයි කාම සංඥාව ඇවිල්ලා නැත්නම් කාමයට පුරුදු වෙච්ච හිත කියනවා ඒක හරි පාළුයිනේ. ඒක හරි කම්මැලිනේ. නින්දට වැටෙනවානේ. ඒකේ මොකක්වත් කියා මේ දන්න විශාල කාමභෝගී මිනිසුන් එක හදා බෙදා ගන්න දෙයක් නැහැ නේ. මම නිකන් කොටු වෙලා තනි වෙලා වගේ නේ කියලා. ඒකට කොනහනවා. ඒක හැම වෙලාවෙම තර්ක මනස ඇවිල්ලා පුංචි කරලා සලකනවා. පහත් කළ සලකනවා හීන කළ සලකනවා දීන කළ සලකනවා ඉතින් එතකොට අර ධර්මඥාන යටි බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා මේ මනුස්සයාට පින තියනවා. දැන් ඔන්නේ යාට මේ ජීවිතයේම අර ඒ ආයතනේ වැටහිලා තියෙනවා. වඩින් වර බුද්ධි විදිනවා. නමුත් එයාගේම පරණ තර්ක මනස ඒක පහත් කළා සලකනවා, නීච කළා සලකනවා. ඒකාකාරී කියලා පැත්තකට දාන්න හදනවා. වටේ ඉන්න මිනිස්සුත් ඒකටම පිටුරු දාමන අය කින්නටම එනිසා යෝගාවචරයට එතනදී යෝනිසුමනස්කාරී ඒ ඉහා සමාන අදාළ දියුණු ඇති උනේ නැත්තම් ඒක වෙනස බලා ගන්න බැරි වුණොත් යෝගාවචරයේ සහයෝගයේ නැවත ඒ ශීඝ්‍රයෙන් කාම ලෝකයට යන්න පැත්තට යයිද මේ උපයා ගන්නාලද දීවරණයෙන් තොර මේ චිත්තක්ෂණයට යයිද කියන එක 100%ක්ම අහඹයක් කවදාකක කාටවත් කියන්න බෑ මේක දැක්කට ඊගාවට මේ මනුස්සයා මේක අගය කරාවිද නැද්ද කියලා. ඒක නිසා ඒක ඥානය කියලා කියන්නේ ලැබුවට මොකද අගය කරේ නැත්නම් අඥානයි. ලැබුවට මොකද අගය කරනවා නම් මනුස්සට ඥානෙ තියෙනවා. මේ ලැබපු සමාධිය අගය කරන ඥානය ඒක ලෝකෝත්තරයි. ඒක අහම්බයක්. ඉතින් අපි භාවනා කරාට ඒක හරියට ප්‍රකාශ කරගන්න බැරි වුණොත් ඒකට නැවත නැවත ආවඩලා තන වඩා ගන්න බැරි වුණොත් ඒක ඉන්නේ නෑ අනේ මං ආව දොර අරපම් මං ගෙට එන්නම් කියන්නේ ඒක ධර්මතාවයක්. නිසා යෝගාවචරයයකට සලකන සැලකිල්ල හැටියට තමයි ඒ යෝගාවචරයේ භාවනාව දියුණු සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක අසුවිරු ඥාන ඇති ධර්ම කෙරේ සැදී පැහැදී කටයුතු කරන පෙරපින් ඇතියැත්තෝ මේක දකපු ගමන් නැවත සලකා බලනවා ජීවිතේ දිහා. සලකා බලලා මම මම කතා කරන වචන මේ ලබා ගන්නලා මේ ආයතනයට ගැළපෙන ඒක බහුලීගත වීමට උදව් කරන සම්මා වාචා වේද මම ඉන්නේ. එතම දවස පුලා කරන කර්මාන්තය මේක නොසලකහැල්ල මේක තුච්ච පාහර කරලා සලකලා නැවතත් කාමයට ආවඩන කර්මාන්තද මම කරන්නේ නැත්නම් මේ මේ විවේක මේ විස්රාම වෙන මේ උදකලා සහිත මේ අලුත් ආයතනයකට ගම කටයුතු කරන්නේ. ඒ වගේම මගේ ජීවන රටාව නැත්නම් ජීවිකා වෘත්තිය ආජීවය මම සකස් කරන්න මේ අලුතින් ලැබිච්ච සමතුලිතතාවයට උදව්පකාර කරන්නත් පුළුවන් වෙන තාලෙද කියලා කියන එක තන්නේ ක්‍රම සාමාන්‍ය බුද්ධිය. යෝගාවචරයා මේ අලුතින් උපයා ගන්න ලද මේ ආයතනයට ආධාරපකාර වෙන විදිහට සප්පාය වෙන විදිහට අනුග්‍රහ වෙන විදිහට කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයා ක්‍රමසහවිදි දන්නා යෝගාවචරයේ අවස්ථානෝචිත ප්‍රඥාවන්ත යෝගාවචරයේ ඒ වගේම තමන්ගේ කයේ මනසේ නොසලෙන ඒ తాදී ගුණයට ආධාරපකාර කරන යෝගාවචරයේ තමන් කරන අනුකම්පා කරන යෝගාවචරය කියලා කියනවා. මේක දැක්කත් ඒක ගණන් ගන්න නැතුව අනෙකුත් චෛතසික අනෙකුත් චිත්තක්ෂණ වගේ මේකත් සමසේ සලකන්න ගත්තොත් අසප්පුරිසයි. අකල්‍යාණ අකල්‍යාණවන්තයි. ඒ යෝගාවචරයට මේ භාවනා නොකරපු කෙනාටත් වැඩිය මරණ මොහොතේ කනගාටුවටපත් වෙන්න නම් මෙච්චර ලස්සන චිත්තක්ෂණය මට ලැබිලත් මම ඒකට අත දුන්නේ නැහැ මම අනුග්‍රහ කළේ නැහැ මම ඒකට සප්පාය කරුණු එළෙව්වේ නැහැ කියලා කනගාටු වෙන්න වෙනවා ඉතින් ඒක නිසා එවැනි කෙනෙකුට එවැනි තත්වයකටපත් නොවීම නිසා අනෙකුත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා, කල්යාණ මිත්‍යයන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා මේ මනුස්සයට පුදුආන්තරන් ආදර්ශ සපේනවා. බණ කියලා නම් හරියන්නේ නැහැ. ආදර්ශ සපේනවා. උඹට ඇස් දෙකම පේනවා. ඒ ඇස් දෙකට මේ පිනිච්ච දේ අනු ඒකට අනුග්‍රහ කරපං. ඒකට සැපසාර සප්පාය කරනු එලෝපං කියලා අනුග්‍රහ කරනවා. ඉතින් මේ යෝගාවචරයට පස්සේ හෝ වැටහිලා එවැනි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයට වැටුනොත් ආට තේරෙනවා මේ කල්යාණ මිත්‍රයන් විසින් මේ වෙලාවේදී දක්වලා දාන අනුග්‍රහය ලෝකෝත්තර අනුග්‍රහය හැමදාම හැම තැනම හැම රටකම නෑ බුද්ධෝත්පාද කාලයක පමණයි මේ සීමිත ලංකාව වගේ රටවල විතරයි තියෙන්නේ ඉතින් ඒක තමයි ලැබුණේ මේක අමුතුම මේ ආශිර්වාදයක් විදිහට ඉතින් ඒක නා ඊට පස්සේ මේ ඒක තේරුම් ගත්තොත් ඒ මනස අනිවාර්යයෙන්ම ඊගාව પરම්පරාවටත් කොහොම හරි මේ දැනුම මේ වෙලාව ආවට පස්සේ ඒ දැනට තමයි සුදුසුෙක් පාට පත් වුණාට පස්සේ ඒකට එළඹ පෙළඹ වාසිය කිරීම පිළිබඳව අසීමිත උත්සාහයක් ගන්න. ඒක ඒකෙන් තමයි එයාගේ ණය ගෙවන්නේ. ඒ මොකද හේතුව යම් වෙලාවක යම් දවසක යා තීරුම් ගත්තොත් මට භාවනා කරනකොට කොච්චර මට කරදර තිබ්බත් කොච්චර කාලේ නාචුණත් චිත්තක්ෂණයක් දෙකක්වත් මට වෙන්නට වැඩි ආනපන පවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලින් පවත් ගන්න පුළුවන්. මට සක්මනී කරන්න පුළුවන්. ආදි වශයෙන් මේ ලැබිච්ච ධර්මයෙන් ලැබිච්ච ශාසනයෙන් ලැබිච්ච මේ අනුග්‍රහය දුසින් ගණන් ග්‍රොස් ගණන් තොග ගණන් බලාපොරොත්තු වෙන්න එපා. යන්තම් හරි ඒ පැත්තෙන් ලැබුණා නම් පුංචි සංඥාවක් Taman ලෑස්ති වෙන්න ඕනේ ඒකට ගැළපෙන විදියට සකස් කරගන්න ඊට පස්සේ තව කෙනෙකුගේ එකට අනුග්‍රහය ලැබිලා Taman ඒක අගයන් ආඩම්බරයන් තමයි වෙනස් කරගෙන හැඩේ වෙනස් කරන එකට ගිය ගමන් ඒ යෝගාවචරය ඒක බුද්ධ විඳින්නෙක් බවට ඒකට උරුම වාසිකම් කියන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එමෙපත් වුණාට පස්සේ යාට තේරෙනවා තින් අපිට දෑවැද්දක් වශයෙන් දරුවන්ට දෙන්න තියෙන මෙච්චරයි දෙවෙනි પરම්පරාවට කියන්න තියෙන මෙච්චරයි අනිකුත් දේවල් පස්සේ යනවයි කියන එක තිරිසන්. අනිකුත් දේවල් පස්සේ යනවා කියන එක ආශප්පුරුසයි. අනිකුත් දේවල් පස්සේ අනේක හරීම අකරුණාවන්තයි කරන්න දෙයක් නැහැ. ලෝකේ සම්පූර්ණයෙන්ම රැල්ල තියෙන්නේ ඒ වගේ මේ කාමයේ පිටිපස්ස යන එකක්. නිසා අපිට බෑ ගඟක් ඉහළට හරවන්න අපිට එකක් පුළුවන් ගඟ දිගේ ඉහළට පීනන්න පුළුවන්. එනිසා ඒ යෝගාවචරයාගේ වැඩපිළිවෙල Tamange වැඩවලට බාධා කරගන්න නැතුව අනුන්ටත් ආදර්ශයක් දීගෙන කටයුතු කිරීමේදී නිකන් දාල ඉංගියක් දෙන්න පුළුවන් ඒ යෝගාවචර විසින් කළ යුත්ත තමයි තමන් නිතිපතා භාවනාවට වේලාවක් වෙන් කරගන්න. වින්න මොන જાති තිබුණත් බිල්ලෙන් උඩ පණ තිනකම් ඒ වෙලාව කඩා ගන්න නරකයි. මේ වෙලාව මම පරියන්කේ ඉන්නවා. මම මේ වෙලාවේ සක්මනේ ඉන්නවා. මම මේ වෙලාවේ මං අනුගෙන් වෙන් වෙලා මගේ විවේකීව කටයුතු වලට යොදා ගන්නවා කියලා ඒ යෝගාවචරයා මේ ගිහි ගියట్లా ගියේ නැති වුණාට ගිහි ගිය ඇතුළතදීම මේ විවේකය මේ හුදකලාව මේ විස්රාමයේ පිණිස යෙදී සැදී පැහැදී කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට එයාගේ තියෙන මේ සතත භාවය තමයි මේ මනසට පිටකොන්දක් තියනවාද කියන එකේ ලක්ෂණ. සතත කියන්නේ නිතිපතා කරන ගතිය. තමන්ගේ ගත්ත අදිෂ්ඨානේ පුංචි වෙලාවක් වුණත් ඇති. පොඩි වෙලාවක් වුණත් ඇති දවසේ මොන්නම හේතුවක් නැසත් වෙන් කර ඕනම කෙනෙකුට මගේ පැත්තක් කපන්. ඕනේ මගුලක් ගනි. මේ වෙලාවේ එන්න එපා. මේ වෙලාවේ මට වෙලාවනේ තරහකින් වගේ තමයි ඉතින්. ඒකට කියන්න වෙන්නේ වෙන කියන්න වෙලාවක් නැහැ. මේ වෙලාවේ මට ටෙලිෆෝන් කරන්න එපා. ටෙලිෆෝන් කරුවට මම බලන්නේ. මට මේ විවේකේ. ආන්නේ විදිහට මේ ජීවිතයට පිටකොන්දක් ආධ්‍යාත්මික ජීවිතයට පිටකොන්දක් ලැබෙන්න නම් ඊමණස ඇත්තටම යම් අධ්‍යයනයක් මම ලබලා තියෙනත් ඕනේ. දැනගන්න ඕනේ ඒකට මම අනුග්‍රහ කරන්න ඕනේ කියලා. ඒකට කිසිසේත්ම උදව් නැහැ. හොඳ ලස්සන කතාවක් නම් තියෙන එකට බාධා කරන්නේ කිට්ටුවන්තයෝමයි. එච්චර නම් කියයක මට. මේ අපේ කිට්ටුම නෑයෝ, කිට්ටුම යාළුවෝ, කිට්ටුම සහෘදව තමයි පපුවටම අනින්නේ ඔන්න ඔය චිත්තක්ෂණය. මොකද ඒගොල්ලන්ට පුළුවන් ඕන වෙලාවක අපිව ලං කරන්න. ඔන්න අපි උපේලා තියෙන දේවල් සංසාරේ. මේ මනුස්සයාට තේරෙනවා හරියට එලව එලව පහර දෙන්නසේ සාහසික පහර දෙන්න දෙය කියන එක තමයි නෑදෑය කියන්නේ. තමා වෙන්න ඕනේ මම මේක කිව්වට ඒක දැනගන්න ඕනේ නම් මේ ආශිවිසෝපම සූත්‍ර අටුවාවේ පෙන්නඳ එල්ල වේලව පහර දෙන්න හැටි මේ තමන් උපයපු දේවල්. එතකොට මහා අසරණකමක් වැටෙනවා. මොකද දෙලොක් අතර හිර වෙලා තියෙන මොකද මේව නැතුවත් බෑ. තමන්ට සහතිකයක් රක්ෂණයක් අරමුදලක් එකකුත් ඕන. ඒ උපින හැම දෙයක්ම ව්‍යාග්‍රීව තිත්තටි පරිතරජයන්ති කියන වගේ તો කනත මරනවා කියලා දත් ටික කකා බලන ඉන්නව හම් වෙච්ච හැම චිත්තක්ෂණෙම උදර ගන්න. ඒතකොට තමයි මේ යෝගාවචරයට පැවිදි වුණත් මේක නැත්තේ නෑ. එහෙම නැත්නම් අපි කිව්වොත් తాවකාලිකව ගියත් හරියට මේක නැත්තේ. ඒක අපි මෙතෙක් උපේලා තියෙන ඔන්න කොකු ටික තමයි. ඒ කොක්ක ඒ වෙලාවේ නිර්දය විදියට පාර දෙනවා. හැබැයි ඉතින් අර මේ පුද්ගල ભેදයෙන් ගත්තොත් එහෙම නැත්නම් ඒ කවුරු හරි මගේ වැඩේට ආධ්‍යාත්මිකයට බාධා කරන කවදාකවත් යැත්තු කරන්නේ එහෙම නෙවෙයි. යැත්තු කරන්නේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන්. මෙයාගේ මෙයා හිටනරක් වෙලා බිස්නස් පාඩු වෙලා දන්නේ යාළුව හිටපු කිල්ල තරහ වෙලා දන්නේ අනික කාමරේටම වෙලා ඉන්නේ කියලා කාමරේට වෙලා තට්ටු කරනවා. මොකද ඒගොල්ලන්ට විතරනේ මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒකට වෛර වෙලා කරන්නත් බෑ. ඒ හත් හත් නඩේ වැඳලා කියන්න ඕනේ මගේ පැත්තක් කාපන් ඕන දෙයක් කරපන් මම මේ වෙලාව ගන්න පිස්සු හැදිලවත් බිස්නස් පාඩුලවත් ලව්වපෑකක් කඩලවත් නෙවෙයි. බුදුහාමරත් එක්ක ලව්වපෑකක් පටන් ගන්නයි හදන්නේ. ධර්මියත් එක්ක ලව්වපෑකක් පටන් ගන්නයි හදන්නේ. ධාර්මික බිස්නස් එකක් පටන් ගන්නයි හදන්නේ. ඒ නිසා මගේ වැඩවලට බාධා කරන්න එපා කියලා. ඇව්වොත් ඔය කියේ නෑ දෑයෝ ඒ කා නෑයෙක් නෙවෙයි. කද්දාකත් අම්කන් දෙන්නේ නෑ. මොකද මම ওই ගිරේ යහුවෙලා අවුරුදු 8ක් 10ක් අතර කාලයක් ඉඳලා තියෙනවා. හැබැයි ඕගොල්ලෝ ඔක්කොම හිතනට මම ඉතාමත්ම දක්ෂයි ඒ වැඩේට. ඔය කවුරු මොන જાතින් කොක්ක දැම්මත් මම කපන්නේ කැත්තෙන් නෙවෙයි දැලිපියේ. අන්තිමට කවුරුත් දන්නේ මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ දක්ෂකම බුදුහාමුදුරන්ගෙන් ඉල්ලන්න එපා. ඒ දක්ෂකම මගෙන් ඉල්ලන්නත් එපා. ඔය ගෑනු අයට තියෙන 64ක් මායම් කියන්නේ ඔන්න ඕකට තමයි. ඒ මායම දාලා ඒ වෙලාව ෂෙක් කරගන්න එකයි තියෙන්නේ. පිළිමිනුත් নানা ආකාර ක්‍රම වලින් ඒක වෙන් කරගත්තට පස්සේ යා පුරුදු කරනවා ඒ නීවරණයන්ගෙන් තොර එහෙම නැත්නම් අපි තියෙනවා නම් ආශස්වල් සත්‍යතික ටිකක් එක දිගට කියලා මට මෙච්චර ලහන බණතික ඉන්න පුළුවන් නැත්නම් මට මෙච්චර පියවර ගණක් පිටපොට යන්න නැතුව හිතේ පවත්න්න පුළුවන් කියන මේ අධිකාරී ශක්තිය ආවට පස්සේ එයා ඒක දිනු කරන්න වැඩ කරන වැඩ කරන යනකොට අපි නොදන්න තුන්වෙනි බාධකයක් කියලා මම කියන්න වෙන වචනයක් දාලා මතු වෙනවා අනේ එතනදී ක්‍රියාකල යුතු ආකාරය මේ ආනන්ද සප්පාය සූත්‍රයේදී ਸਰවචනන්ත විස්තර කරන්නේ අරතරමට හදාගත් ආර්ය විනයට ආර්ය ධර්මීට ආර්ය ක්‍රියාවලියට යෙදිච්ච සත්පුරුෂව දකලා සත්පුරුෂ ධර්මයේ අහලා සත්පුරුෂ ධර්මයේ යෙදෙන කෙනාට යාට හොඳට තේරෙනවා භාවනා කරන යනකොට දැන් මෙන්න කාමේ ditta dhammika කාමේ මෙන්න කාමේ සම්පරායික කාමේ මෙන්න කාම සංඥාව දිට්ඨ ධම්මික. මෙන්න පේන්න තියෙනවා කාම සංඥාව සම්පරායික මේ ඔක්කොගෙම කොකු එකක්වත් දිගහැරිලා නැහැ. නමුත් මට යන්තම් දත් දෙක මැද දිව තියෙනා වගේ චිත්තක්ෂණ දෙක තුනක්, තප්පර දෙක තුනක්, විනාඩි දෙක තුනක් තියෙනවා මේ කාම සංඥාවන්ගේ තද්ද බල නපුරු බල බෑමෙන් තොරව මේ අලුතෙන් හදාගත්ත ආනාපානතික අසුකරන. අලුතෙන් හදාගත්ත සක්මනත් එක්ක ඇසුරු කරා. නැත්නම් අලුතෙන් හදාගත්ත විදිහට එදිනදා වැඩකදී නිස්සද්දව නැවතිල්ලේ සතියෙන් වැඩක් කරන්න පුළුවන්. අන්නේම කරගෙන කරගෙන යනකොට ඒ නීවරණයන්ගෙන් තොර తত্ত্বය ටිකක් පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. සලකා බලන්න සිද්ධ වෙනවා. යංකින්චි රූපං මේ අර ආශස්වසාසී හොඳට සංසිඳිලා අර කාම සංඥාගේ නපුර දන්නවා. ඒක දැන් පොඩ්ඩක් ඈත් වෙලා තියෙන්නේ. ඒ ආනපානෙ ගත කරනවා. දැන් මේ කයත් නැමිලා තියෙන දාන සමනේට අතුනමන වගේ තමන්ගේ වැඩේට යාදීලා තියෙන. හිත කය එකට ඇතුළට නැමිලා. ඒ වගේම හිත ආනාපානට මුලට මුණ දාලා. දැන් කියන්නත් පුළුවන් තව ආනාපාන 10ක් 15ක් විනාඩියක් දෙකක් මට ආනාපානේ කරදරයක් වෙන එකක් නැහැ කියලා. අන්නේ මෙන්නකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ වෙනදා නොතිබිච්ච ගැඹුරකින් පෙරදක්මකින් මේ රූප ධර්ම පිළිබඳව ගැඹුරු අවබෝධයක්. ඒක තේරෙන්නේ චත්තාරිච මහා භූතාන. චතුර්ණ මහා භූතාන උපාදීන උපාදාය රූපං කියලා අර ආස්වාස ප්‍රස්වාසය නැත්නම් ආස්වාස ප්‍රස්වාසය මේ මුණට මුණ දාලා තියාගෙන ඉන්න වගේ බලනකොට අර ඉච්ඡර කිව්ව වචන වලට වඩා මේක ඇතුලේ තියෙන මේ උණුසුම් සිසිල් ගති ටිකක්. මේකේ තියෙන පිරිමැදීම් ටිකක්. මේකේ තියෙන පිම්බීම් හැකිලිම් ටිකක්. මේකේ තියෙන වැగిරෙන පිටු කරන ගති ටිකක් කියලා අත්දැකීමක් ස්පර්ශයක් විදීමක් සිදුවෙන හැම වෙලාවෙම ඒක අපිට සිද්ධ වෙන්නේ මේ මහා භූතයන්ගේ හොල්මන් හරහා මහා භූතයන්ගේ කම්පන චංචල හරහා කියලා ඒ ආස්වාද ප්‍රසවාසයත් ආස්වාස් ප්‍රසවාස කියන මේ සාමාන්‍ය සම්මුති නමට වැඩිය ආස්වාසේ සීතල ගතිය ප්‍රසවාසයේ උණුසුම් ගතිය වෙනස ආස්වාසේ පිරිමැදින ගතිය ප්‍රසවාසයේ පිරිමැදින ගතිය ආස්වාසේ පුම්බන ගතිය සහ ප්‍රසවාසයේ හකුලන ගතිය ආදි වශයෙන් ඒ භාෂාව වෙනස් වෙන්න පටන් ගන්නවා ඒක සමහර විටක යෝගාවචර ආස්වාද ප්‍රසආසී නාසිකාග්‍රය දක්න මේ නාසිකාග්‍රයේ නිකන් දෙබ්බරයක් බැඳා වගේ එහෙම නැත්නම් නිකන් හීරි වැටිලා වගේ එතන වෙස්මුණක් බැඳගත්තා වගේ තීරයට පටන් ගන්නවා මේ ධාතු ගුණ වශයෙන් පේන්න පටන් ගන්නවා සමහරට ඒකේම ආස්වාසේ බලබලා ඉන්නකොට අතක් එක පාට ගැස්සෙනවා එක පැත්තක් රත් වෙනවා එක පැත්තක් සීතල වෙනවා බොහොම සහැල්ලු ගතියක පා වෙන්න ගන්නවා එහෙම නැත්නම් රස ජීවාගේ ඔළුවේ කිඳෙන්න බලා ගන්නවා. මේ ඇඟ ඇතුලෙත් තොරණක ලයිට්පත් වෙන්න වගේ අසංවිධිතව එක එක දේවල් වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේ වෙන්න පටන් අරගත්ත දැන් අර කාමය කාම සංඥාව ධිට්ඨි ධම්මික සම්ප්‍රායක වශයෙන් එයා දැකලා නපුර අයින් කළා තියෙන්නේ. ඒ වගේම මේ පැත්තෙන් ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ටිකත් යන්තම් తాවකාලිකව නිකම් පාසි තියෙන වැවක යන්දම් පාසි ටික එහෙම කරලා කලිය ඔබලා වතුර ටික ගන්නවා වගේ. ගත්ත ගමන් ආයෙත් ඔය පාසි බැඳෙනවා. නමුත් මේ වෙලාවේදී ආ පොඩ්ඩක් මේ පාසි එහෙම කරලා දැන් වතුර පීනවා. අන්නේ පිනිච්චාම ඒ වතුර කඩේ යට අඩිය තියෙන සිප්පි කටු පෙන්නාසේ අර පිරිසුදුකම අරහා රූප ධර්ම වෙනදට වඩා සංදර්ශනයක් ඉදිරිපත් කරනවා. බොහොම ලස්සනට පෙන්වන්න පටන් ගන්නවා. ඒක නිසා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය කියලා මේ විස්තරයට මේකට විස්තර කරන අටුවාචාර්ය වංශලා කියනවා ඒ මේකට විරුද්ධව තිබුණ නීවරණ ධර්ම අයින් වුණාට පස්සේ නීවරණ කියන්නේ නිවන ආවරණය කරන ධර්ම. ඒ නිවන ආවරණය කරන ධර්ම තමන්ගේ අර සතිය නිසා සමාධියස දැන් පොඩ්ඩකට ඈත්මත් වෙනවා. ඊට පස්සේ ගම්බීරෝපි ධම්මෝ ගැඹුර මේ වතුරේ ගැඹුර බොහොම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අර පාශුලිම් බඳිච්චාම ගිය රැලි වලින් ඇවිස්සෙච්චාම මඩ වැටිච්චාම රැලි ගහනකොට පතුල පේන්නේ නැහනේ. ඒව අයින් වුණාට පස්සේ යම් ආකාරයක පතුල පේන්නසේ, පතුලේ තියෙන සිප්පි කඩු පේන්නසේ, පතුලේ මඩ පේන්නසේ දැන් මේ යෝගාවචර තුන්වෙනි දර්ශනයක් ඒ තුන්වෙනි දර්ශනය ආනාපානයටම සීමා විය යුතු නැහැ. හැබැයි හුඟ දෙනෙක් එක දකින්න සමානලාට ප්‍රවිෂ්ටි ගන්න ආනාපානේ හරහා තමයි. ඒ කියන්නේ හැපෙන තැන, අල්ලගත් තැන නිකන් බඹරෙක් වහලා ඉන්නවා වගේ එහෙනම් පුපුරු ගහන්නා වගේ පවන් සලන්නා වගේ පුංචි කම්පන චංච සමාඩ කරදරකාරී විදිහටත් එනවා. ඒ කියන්නේ කුඹියක් දුවන්නා වගේ නැත්නම් ඉදිකටු දුවන්නා වගේ උණුසුම් සිසිල් බුබුල් දඟලා දඟලන්නා වගේ ඉන්න පටන් ගන්නවා. ඒක දිහා හොඳට සැලකිලිම් බලනකොට දැන් අද අපි තිබ්බ ධර්ම සාකච්ඡාවේ කීප දෙනෙක් අහලා තිබුණා. එහෙම ඒක දිහා සැලකිලිම් බලනකොට නැවත ආනාපානෙ මෙනෙහි කරන්න ඕනද? නැත්නම් මේක දිහා බලන්න ඕනද? ඒකට එකලස් වෙලා සංසිඳුණ අතපය නටන්න ගන්න. අතපය එක එක දේවල් ඉන්නවා. එතකොට නම් මම මොකද කරන්න කියලා ඒ යෝගාවචරයාට අලුත් ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් ඇත්තටම මේ ආස්වාසය කියලා සම්මුති වශයෙන් කියූප එක ඇතුළේ තියෙන ධාතු ක්‍රියාකාරීත්වයේ පෙනීම පමණයි වෙලා තියෙන්නේ. නැත්තම් තාම තමන්ගේ හිතේ සතිය තියෙනවා ආස්වාස් ප්‍රසවාසය තියෙනවා ඇතුළට නැමිලා තියෙනවා. දැන් ඇතුළේ තියෙන විස්තරපේ. ඒක මේ කවුද ගුරු පඬිස්සාංශ කතා කරනකොට කියනවා අපි දැන් මෙහි ඉඳලා කොළඹ කටුකෙට යනවා. ඉතින් කටුකෙට යනකම් දැන් මම ඔච්චර කොළඹ ගියාට මට කවදාකවත් පාර මතක නැහැ. පාර මතක තියාගන්නෙත් නැහැ. ඉතින් එතන කටුගේ ළඟට යනවා කිව්වහම කවුරු හරි ගයිඩ් කෙනෙක් එක්ක පය යන්න නැත්නම් අපිට හොයාගන්න බෑනේ. ඉතින් ගියාට පස්සේ උන ටිකට් අරගෙන අපි ඇතුළට ගියාට පස්සේ කටුගෙට එන්න ආපු පාර හොයාගැනීමේ ප්‍රශ්නේ දැන් ඉවරනේ. දැන් අපි කටුගේ ඇතුළට ගියාම ඔන්න තියෙනවා වීදුරු අල්මාරියක ලියලා මේක මෙන්න මේ වගේ ඉතිහාසයක් තියෙනවා වරු 6000ක් පරණයි මෙන්න මේමයි මේමයි කියනකොට දැන් Tamanගේ මාතෘකාව ඇතුළට ගියාට පස්සේ දැන් කටුගේ ඇතුළේදී ඉන්න කියන එක මතක නැති වෙනවනේ ඒ තරම් මේක ඊටාම ගැඹුරු ධර්මයක් මේක තමයි අවුරුදු 6000ක් විතර පරණ මොකක් හරි කාසියක් හරි ඉතින් ඒක කියෝ කියවයි ඒක බලලා ඊගායකට ගියාට පස්සේ තවත් ඒ වගේම කාමරයක් තියෙනවා ඒකෙත් තියෙනවා විශාල පරණ පුරාවෘතියක් බල බල ඉන්නකොට ඒ මනුස්සයා කියනවා අනේ මේ මේ ලෝකේ කටුකේවල් ගැන දන්න මිනිස්සුත් එක දන්න මම මොනවද දන්නේ. මෙව අහලවත් නැහැ. දැන් තව බලන්න තියෙනවා ගොඩක්. ඉතින් එතකොට ආයෙත් හොල්මන් වෙන්න පටන් ගන්නවා මං හිතන්නේ ලොකු ජයග්‍රහණයක් ලැබුවයි කියලා මේ කටුකේ හොයාගත්තයි. දැන් ඇතුළට ගියාට පස්සේ ඒක ඇතුළේ මම කූඹියෙක් වෙලා. ඉතින් පෙන්වන්න පටන් අර ගන්නවා ගිනියලා අර කම්මාරිය ඇතුළේ මේකයි මේ වීදුරු ඇතුළේ. ඒකයි මේ කාමරේ මේකයි. අන්තිමට දරා කියා ගන්න බැරි තරම් තොරතුරු රාශියක් එන්න පටන් ගන්නවා. එතකොට අර කටුකඩේ යන්න ඉස්සෙල්ලා මං කටුකේ හොයාගන්නේ කොහොමද කියලා තිබුණා පටලවිල්ලට වැඩි පටලවිල්ලක් වෙනවා. මොකද අපි යන්තම් මාත්‍රකාවට ගියා විතර. ඒ වගේ ඉස්සල්ලා වදාට යෝගාවචරය මේ රූප ධර්මවල ඒ මහා භූත කොටස් කැඩිලා පේන්න පටන් ගන්නවා. කැඩිලා පින්නෝට ඒගොල්ල පෙන්නන්නේ ආපෝ ධාතුව පෙන්නන්නේ මේ දාඩිය වැగిරෙන ගතිය. එහෙම නැත්නම් හොටු වැగిරෙන ගතිය. එතන කඳුළු වැగిරෙන ගතිය මේ කඳුළුම නෙවෙයි යම් මාරයක කාර්යක කඳුළු වැටෙනකොට ඇහැ කොහොමද සලිත වෙන්නේ? ඒ සලිත ලලිත ගති පෙන්වනවා. කම්මාකාරක තොලට කෙල උනනකොට කටට කෙල උනනකොට එන්න සලිත ලලිත ගති දිව පෙන්වන්න පටන් ගන්නවා. උගුර කයත කැස්සක් කෙනකොට තේමාමාන උගුර කහන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් දැන් යෝගාවචර ප්‍රශ්නතර දැන් කැස්සොත් සතිය කැඩෙයිද? එහෙනම් තමයි කෙල ගහලා ආවොත් සතිය කැඩෙයිද? දහයෝට හීරුවොත් කඳුළු පිස්සොත් සත්‍ය කැඩිටි බරපතල ප්‍රශ්නයක්. ඇත්තටම බරපතල ප්‍රශ්න නෑ කියන්න බෑ. මොහොත සර්වචන් සඳහන් කරන මේ මතක තියෙනවා නම් යෝගාචර මේ කාමයට, ditthi dhamma කාමය, සම්පරාය කාමයට අතහැරියට පස්සේ, ditthi dhammika කාම සංඥාව, සම්පරාය කාම සංඥාවත් අතහැරියට පස්සේ විතරයි යෝගාචරයට මේ ආස්වාස ප්‍රසවාස කියන ධර්මය, මේ රූප, මේ නාම කියන පාඩමේ දැන් රූප කොටස ඉස්සරහට කියලා දෙන්න පටන් අර ගන්න වෙලාව. ඒතකොට යෝගාවචරයට ආයසරයක් භාවනාවට කලින් තිබුණා වගේ අන්දමන්ද භාවයක් සැකයක් මං කුමක් කළ යුතුද කියලා ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි අමාරුයි ඒකට ඍජු උත්තරයක් දෙන්න. ඉතින් මේ වෙලාවේදී මේ එක එක ධාතුන් ඇවිල්ලා කියනවා ඕම් මං ආවා. කොහොමද කියන්නේ? ඔන්න වැగిරෙන ගතිය පේනවා. එතකොට යෝගාචරයට පිහන්න ඕනද නැද්ද ප්‍රශ්නයක්. ඊගාට තේජෝ දහපු ධාතු ආපෝ ඕ ගුණසුම එනවා. කිසිම විලිලජ්ජාවක් නැහැ මේ මේ දැන් සීතල වෙච්ච තැන මේ උණුසුම් කරලා පෙන්නනවා. මේ වැగిරිච්ච තැන මේ රත් කරලා පෙන්නනවා. ඊට පස්සේ වායෝ ධාතු ආවම කුලකට අහුවෙච්ච කෙහෙල් දැල්ලක් වගේ තීන අලියන්න පටන් ගන්නවා. ඉතින් කම්පට චංචල කරපේ නැත්තම් හිරියට හිරියට හරියට මේ කුරුසෙත් තියලා එන ගැහුවා වගේ හිර කරලා අල්ලනවා මොනවාක් කරගන්න බැරි වෙනවා. පටවි ධාතු ආවම උඩ දාන්න ගන්නවා. ගිල්ලන්න හදනවා පොළවේ. තාමත් සුමුදු සුමට මට සිල්ලුතු ගති පේනවා. අනික තද්ද ගොරෝසු ගති පේනවා. තද්ද ගති මෙලේ ගති මේ ධාතු ගුණ අතර මේ යෝගාවචරය කොච්චර අසරණ වෙනවද? අතරමං වෙනවද? අන්ධ භූත වෙනවද? දිසාමාරු වෙනවද? මල පණිනවද කියනවනම් යෝගාවචරයට මේ 13 අතර මම කියාගන්නේ කොයි කොටසටද මගෙන් පිට කොයි කොටද කියන සීමාව කඩලා යනවා. ඔක්කොම පේන්නේ කම්පන චංචල. දැන් මගේ කම්පන චංචල මොනවද? මගෙන් පිට කම්පන චංචල මොනවද? නැත්නම් මමයට අයිති කොටස මොකද්ද? මමයා නොවන කොටස මොකද්ද කියලා ගන්න බැරි වෙනකොට මහා භයානක බිම් බොම්බයකට පිපුරලා ගියා වගේ තමන්න තේරෙන පටන් ගන්නවා මෙතෙක් තිබුණු දේශ සීමා අරගලයක් බරපතල විදිහට මතුවලා තිනවා මේ ආස්වාස් ප්‍රසආසය ඇතුළේද පිටතද ආශ්වාස ප්‍රශ්වාස වැටෙන්නේ නාසිකාග්‍රේ තමයි බම්බයක් විතර ඉස්සරහින් වැටෙනවා සමහරට මේ කය විශාල වෙලා හර්කියුලිස් යෝධයා වගේ ඔන්න පේන්න පටන් ගන්නවා පුංචිලා පුංචිලා පුංචිලා ගිහිලා කූඹියක් වෙලා යනවා මේ ටික දකින්නකොට මේ කයත් එක්ක ෆුට්බෝල් ගහන්න සෙල්ලම් කරන්න දන්නේ නැතුව මේක මහා ලොකුට සලකන මිනිහට ඉතින් ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න තමයි හිත වෙන්නේ. මේ භාවනා කරන ගුරුවරයා ඉතින් නඩු දමාවි මෙච්චර ලස්සන මයිලක තියුණු ශරීරය විනාශ කරයි. වෙන්නේ මොකක්වත් නෙමෙයි මේ ධාතු මනසිකාරය කියන භාෂාව ජාත්‍යන්තර භාෂාව. ඒක මේ කයට සීමා වෙච්ච එකක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන ධාතු. උඹේ තියෙන තකතිරුකමට උඹේ තියෙන මෝඩකමට උඹේ තියෙන මෝහෙට මේ ටික මගේ කියාගෙන ඔන්න කම්පන චංචල ටිකක් මගේ කියන. මේක මගේ නෙවෙයි කියලා බාහිරේ ටිකක් අල්ලගෙන හිටියට පස්සේ ධාතු මනසිකාරට ගියාම ඔය දේශ සීමාව කඩලා කල්ලා ගියාට පස්සේ පිට එකක් පේනවා තමන්ගේ එක වගේ තමන් එකක් පේනවා පිට වගේ එතකොට මත් වෙනවා සම්මෝහයටපත් වෙනවා ගැහෙන්න පටන් ගන්නවා ඇස් දෙක අරලා බලන්න හිතනවා කෑලි සැට් එක එහෙම තියෙනවද කියලා පටන් ගන්නකොට තිබුණු තිබුණ එක මොකද ඒ තරම් මේක සමාහට බැලුම පුපුරලා ගියා වගේ එහෙම නැත්නම් තුවාලයකින් සරව ගලන්නා වගේ අර සීමාව නැතිලා මේ උඩට ගිය මල් වෙඩිලක් පුපුරලා ඉසිරි යනවා වගේ ඒ ඒ සෙල්ලම් ටික වෙන වෙලාවේදී මේ යෝගාවචරණ කාමේ නිසා යම් සලිත ලලිත ගතියක් තිබිලා කම්පන චංචලයක් ඉන්ජිනයක් ස්පන්දනයක් තිබුණාද එයා සමාන ආයසරයක් හය ආයසරයක් හිත සැලෙන්න පටන් ඒ සැලෙන්න පටන් අරගත්තාට පස්සේ දැන් මේ යෝගාවචරය ඉස්සරහ නම් අර තියෙන කාම චලිත ගති වලට කාම ලෝකයෙන් උත්තර ගන්න කියලා. දැන් මේකට ගන්න උත්තරේකුත් නැහැ. අහන්න කතා කරන දෙයක්කුත් නැහැ. ඒ මිනිසුරු කියන ඕක තමයි භාවනා කරන්න එපයි කියන වල පිස්සු ඇදෙනවා කිව්වේ. ඔක තෙල්ලමක් නෙවෙයි. උඹට දැන් හොඳටම පිස්සු. ඊළ බෙහෙත් ටිකක් ගනින් කියනවා. යෝගාවචර බෙහෙත් නොගත්තොත් තමයි පුතු ඒ තරමටම මේක හලහප්පනවා. ඒ කියන්නේ ඒ තරමටම අපි මොකද්දෝ ටිකක් මම කියාගෙන තියෙනවා. එයින් පිටත මම නෙවෙයි කියාගෙන තිනවා. දැන් මේකට තද්ද බල අභියෝගයක් එනවා ධාතු මනස්කාර භාෂාව ASCII. ඒ වගේම ඒ යෝගාවචරයට කාම ලෝකයේ සිදුවෙන සිද්ධි විස්තර කරන්න භාෂාවක් තියෙනවා. ව්‍යාකරණය තමයි මේක විස්තර කරන්න මොනම භාෂාවකින්වත් බෑ. ඒක කතා කරන්නේ වෙනමම ධාතු මනසිකාර භාෂාවෙන්. ඒක දන්නේ ඒ භාවනා මට්ටම එක්කම පෙක්කනනන් දන්නවා. ආ දැන් නම් මට හොඳටම පිසු තමයි මතරවදා යකා පරල වෙලා තියෙන. දැන් ඉතින් දේව භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඔය පරල වුණාට පස්සේ දෙයියෝ මේ කතා කරන්නේ සාමාන්‍ය භාෂාවෙන් නෙවෙයි. දේව භාෂාවෙන් කතා කරන්නේ. උරුදු භාෂාවෙන් කතා කරනවා, මලයාලි භාෂාවෙන් කතා කරනවා. අර වන්තරේ හැටි හැටියට තමයි. ඒක ඒකේ කරන ඊට පස්සේ ඒ කියන පේනේ අහන්න කටු කොට්ටෝරුවෙක් ඉන්නවා. පේන අහන්න කිමිනට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. ඉතින් එන්න ඒ සංසිද්ධිය ගියාට පස්සේ ආනන්ද සප්පාය සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ සඳහන් කරන ඔබ කාමයෙන් තියෙන ඒ සලිත ලලිත ප්‍රේමي අයින් කරාට පස්සේ ධාතු මනස්කාර වශයෙන් රූප පේනකොටත් උඹ සලිත ලලිත තත්වයකටපත් වෙනවා ඒ කාමයෙන් ඇතිවෙච්ච සලිත ලලිතකමයි මේ දෙක අතර වෙනස දැකගනි මේක ගන්නේ ශික්ෂණයක් කරා මේක ගන්නේ භාවනාවක් කරා ඒක නිසා ආපු පාර දන්නවනම් මේකේ බය වෙන්න දෙයක් නැහැ අරක අහම්බයක් ඒක මේ කාමයේ සංතරපණය කරන්න ගිය වෙලාවේදී හම්බෙච්ච සලිසලිතකම. ඒක ගෙවම් කරාට පස්සේ ඒ පෙරදක්ම විනිවිද දැක්ම චුණුනාට පස්සේ දකින දකින දේ රූප පේන්න පටන් ගන්නවා. රූප කියලා කියන්නේ මෙතන හතර මහ භූතයන්. මොන දෙයක්වත් මේකේ ස්ත්‍රී පුරුෂ බවක් මේ ධාතු වල නැහැ. ධාතු මනසට ගියාට පස්සේ මේ මම මේ මම නොවේ කියන පරිසරයක් නැහැ. ඒක විස්තර කරන්න තියෙන භාෂාවත් අසරණ වෙනවා. හොඳට බැලුවොත් මේ ස්ත්‍රියවද්ද මම පුරුෂයෙක්ද කියන එක මොන ක්‍රමයෙන්වත් තෝරන්න බෑ මොකද ධාතු වල කදාකත් ස්ත්‍රී පුරුෂකත් නෑ. ධාතු වල මේ හොඳ නරක දෙක කොහොමඩක්වත් පදස්ථානය ලබන්නේ ඒ ධාතු වල උණුසුම හොඳයි සීතල හොඳයි කියන එක උණුසුම් පරිසරයකිනුට සීතල හොඳයි සීතල පරිසරයකිනුට උණුසුම හොඳයි ධාතු වල තියෙන සාපේක්ෂතාවය. ඒ සාපේක්ෂතාවය ආත්ම නිෂේධනය කරන සුළුයි. මමයා බිම්බෝම්බයකට අල්ලන සුළුයි. මාන්නේ සුණු විසුණු කරන සුළුයි. තණ්හා කරන්න ඕනේ දේ මොහොතෙන් මාතර වෙනස් කරන සුළුයි. එතකොට අර නිත්‍ය වශයෙන් මම මේක මගේ රුචිය කියපු දේ සුන්නත් දුලි වෙලා යනවා. ඉතින් ඒතර සුන්නත් දුලි වෙනකොට යෝගාවචරයේ වීදුරු මාර්ගාට ගල්වා තියෙනවා. ඉතින් යෝගාචර හරි අසරණ වෙනවා. ඉතින් වටපිට බලනවා කාට කියනද කියපු ගමන් කවුරු හරි ගියා උඹට පිස්සු කෙනෙක් ඔය තමයි කිව්වේ භාවනා කරන්න එපා කියලා දැන් පේනවනේ භාවනා කරනකොට පිස්සු හැදෙන හැටි දැන් ඉතින් කියලා බේත් ටිකක් බීපන් කියයි වාත පිත්ත සෝ නතර කරා කවදා හරි මේ යෝගාවචරය මේ ධාතු ගුණයට හරියට අර ආශ්‍රද ප්‍රසාද භාවනා කරගෙන යනකොට ඇතිවෙච්ච නීවරණ වලදී වගේ ඉවසීමෙන් මෙව ආවට මොනවත් වෙන්නේ ඒ නිසා ඒ යෝගාවචර ධම්මපදේ පළවෙනිම අරනකොට ගාථාව සල්ප්‍රපාණම් කරන වෙනවා. මනෝ බුබ්බංගම ධම්ම මනෝ සෙට්ටා මනෝමය ඉච්චරයි. යං මනෝ බුබ්බංගම ධම්ම මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදත්තේ පතන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාවනපය. මේක දිහා බැලුවොත් පසන්න මනසකින් ඔබ පිටිපස්සෙන් ඡායාවක් වගේකට ඊට වැඩිය දියුණු ධානයකට යනවා. උඹ බැලුවොත් මේක බඳුට්ටේන මනසකින් දූෂිත මනසකින් උඹ පිටිපස්සේ උඹ කරත්ති පිටිපස්සේ නේ ගොනාගේ කරත්ති පිටිපස්සේ නැත්නම් ගොනාගේ කුරේ පිටිපස්සේ කරත්ති රෝධ වගේ ඔබ පිටිපස්සේ දිගටම කර්ම රැස් වෙනවා දිගටම චේතනා පානවා දිගටම කෙලෙස් රැස් වෙනවා දිගටම සංසාරේ වැඩෙනවා එහෙනම් මේක මතු වුණාට පස්සේ ඒකට පහදිනවා නම් පහදින්න ඊට කලින් පසන්න චිත්තයක් ඇති කරන තියෙනුනේ ඒකටයි මේ බණ කියන්නේ ඒකටමයි මේ බණ කියන්නේ වෙන එකට නෙමෙයි. ඉතින් යනකොට පසන්න හිති. පසන්න හිතක් ඇති කරගන්න මම අර දවල් කිව්වා වගේ මේ කය දීලා දාන්න වෙනවා. මේ ආත්මය පිළිබඳ තියෙන හැඟීම දීලා දාන්න වෙනවා. ඒකයි මේකයි දෙක අතර හිටියොත් පිස්සු ඩබල් වෙනවා. කියන්න තියෙන පිස්සු හොඳ එකේ ඉන්න පටන් ගන්නවා. ඒක නිසා දෙක සැරයක්, තුන් සැරයක්, හතර සැරයක්, පස් සැරයක් මේක වෙනකොට උදණ්ඩ බලාගෙන යන්න ඕනේ මේ ශරීරයේ තියෙන, කයට තියෙන, ජීවිතයේ තියෙන ආසාවත් එක්ක ධාතු මනසිකාරයක් දාකවත් ගැලපෙන්නේ. ධාතු මනසිකාරට යනකොට මේ කය ශරීරයේ මම කියන දේවල් වලට ලගින්න තැනක් නැතුව යනවා. ඒ නිසා කවදා හරි මේ ධාතුන් වලට හොඳටම නටන්න තියලා. හොඳටම පිස්සු කිලින්න කරලා සාමාන්‍ය වචනෙන් කියනවනම් ධාතු ගුණ වල මුල මැදාග බලන. තව වචෙන් කියනනම් ධාතු ගුණයේ විපස්සනාට ලක් කරලා. තව වචනකින් කියනොත් ධාතු ගුණ හරහා විනිවිද දැකලා. විනිවිද දකින්නකොට ඉතින් ආනාපානිය වගේ කියන එකක් මම කියනවා. ඇත්තට මෙතන ආනාපානයක් නෑ ඒක. අර ආනාපානෙට ආපු ආඩ්‍ය ලාංඡනේ සංඥාව තියෙනවා. එතන මේක මේ මනෝ විකාරයක් නෙවෙයි. ඒක නිසා මෙතෙන්ට ආවේ ශික්ෂණයකින් මම මෙතෙන්ට ආවේ ප්‍රයත්නකින් ප්‍රයෝගිකින් ඒ නිසා මම ඉන්නේ හරිතන කියන පසන්න මනස තිබ්බොත් එයා අලුත් ආයතනයක් අඳුර ගන්නවා. එයා ඒ ආයතනයට එළඹ වාසය කරනවා. මොකද දන්නවා මේ ගීගේ අතහැරපු නිසා, කාමෙන් අබිනිෂ්ක්‍මණය කරපු නිසා, නිවර්ණ අයින් කරපු නිසා මට කවදාකවත් පේන්නේ නැති විදිහට මේ කය අරමුණු කරගෙන ආශ්වාස ප්‍රශ්වාසය අරමුණු කරගෙන ඒක ඇතුලේ තියෙන ධාතු ගුණ පේනකොට ඔකට කෙනහිලි කරන්න එපා. සැක කරන්න එපා. ඒකට නිසිනින්දේ එළියට එන එක බාධා කරන්න එපා. බාධා කරට අකුසලයක් නම් වෙන්නේ නැහැ. වෙන්නේ එකම දේ කාලේ නාස්ති වීම පමණයි. ඒක නිසා ඒක නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නැත්තම් කෝලිත බ්‍රාහ්මණයා වගේ ගිහිල්ලා බණ අහනකොටම යේ ධම්මා හේතුප්පවතේ සංහේතුන් තථාගතෝ ආහ කියනකොටම එයා කවදාකවත් මේ පේන දර්ශනයට බාධා කරේ නෑ. ඒකට හේමම එන්නේ ඇරියගේ මුල මැදාග දැක්ක එක සැරේයි වෙන්න ඕන. අනෙකුත් යෝගාවචරෝ එහෙම නැත්නම් ඒ වගේ උග්ගටිතඤ්ඤ නැත් නැති විපංචතඤ්ඤ ඤෙය්‍ය පුද්ගලයා අර කායර තියෙන ආශාව නිසා මේකට බය වෙලා ආයස් දෙකක් ආයසරයක් හිතන අයියෝ මේක ඒකාකාරී හරි නීරසයි අර මගේ ජීවන හැඳිනීම් ලකුණු නැහැ ස්ත්‍රී පුරුෂ ගති නැහැ ඒක නිසා මොකක් හරි පටලවිලද කියලා නැවතත් අර හොද හොද මඩේ දාන හොද හොද මඩේ දැමට අකුසල් වෙන්නේ කාලේ නාස්තිමක් අපි හිතමු අපි හිතමු මේක දැකලා මේ මතුවෙන ධාතු ගුණ මතුවෙන මේ ධාතු කැළඹුම මුලැමැදාක බලණ්ඩයි මට තියෙන්නේ මුලදමක බලනකොට මම කුඤ්ඤට තියා ගන්නවා මෙතෙක් ගෙනාපු අරමුණ හැබැයි අවාසනාවට දන්නේ වාසනාවට දන්නේ අරමුණක් දැන්නේ නැහැ. නමුත් අරමුණ ගෙවිච්ච තැන සතිය තියෙනවා. අරමුණ ගෙවිච්ච තැන සමාධිය තියෙනවා. යෝගාවචරයනිකම් පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ නහයෙන් හොටු ගලන ගතිය දැනුණට සතිය කැඩෙනවද සමාධිය කැඩෙනවද? කැස්සක් ඇවිල්ලා කැස්සට අර ගෙනිච්ච සතිය කැඩෙනවද සමාධිය කැඩෙනවද මූත්‍රා බරක් ඇවිල්ලා එළියට ගිහිල්ලා මූත්‍රා කරලා ආයෙ ආයෙ වාඩි වෙලා බලන්න සතිය කැඩෙනවද සමාධිය කැඩෙනවද කියලා. මේක නීවර වලින් පස්සේ එන ජවනිකාවක් නම් සහතිකයක් දෙන්න පුළුවන් සතිය කැඩෙන්නේ නැහැ. ඒකෙන්ම තමයි තේරෙනවා මේ ඉස්සරහට ගත්ත දේ මේ ඇවිල්ලා තියෙන ශික්ෂණයක ප්‍රතිඵලයක්. ප්‍රයෝගයක ප්‍රතිඵලයක්. මේ ඇති කරගත්ත සතිය ওই කැස්සට කිඹිස්සට කැඩෙන සතියක් නෙවෙයි. ඒක කැඩෙන්නේ නැති බව දැනගත්ත කැස්ස කිඹිච්ච භාවනා කරන්න බෑ. නැතු කොහෙන්ද මේක පණ්ඩරේ ලබන්නේ? ඒ නිසා ආධුනිකයට නැත්තම් සතිය ඇති වෙනකන් යෝගාවචර නිස්සත් පරිසරයක හිටියට එවැනි පරිසරයක් බලාපොරොත්තු වුණාට මෙතින් ආවට පස්සේ ආ දැනගන්න ඕනේ මේක ඇත්තටම පරිසරයෙන් එන එකක් නෙවෙයි මේ ධාතු ගුණ හරහා කවදාකවත් නැති කෝලන් එකක් වෙන්න ගන්න. හිතා ගන්න බැරි දේවල් එනවා. නමුත් මේ දේ හරහා ගියාට සතිය කැඩෙන්නේ නැහැ. මොකද මේ දේ බාහිර දෙයක් නෙවෙයි මේක භාවනාව එකක්. අන්නේ ඒක භාවනා කරනකොට ඒ යෝගාවචරයට පරියංගයට වැඩිය උඟාවක් සිද්ධි බහුලයි සක්පනයි. සක්මදී කොහොමත් රූප පේනවනේ. එතකොට ඒත් ධාතු මනසිකාරයක් පේනවා පිටත්. කොහොමද සද්ද ඇහෙනවනේ. කොහොමද චේතනා තියෙනවනේ. කොහොමදත් වැලි පොළවේ හොඳට වදිනවනේ හැම එකක්ම. හැබැයි ඉස්සලා පටන් ගන්න පරියංගෙන් තමයි. පරියන්කෙන් ගත්ත සතිය සමාධිය සහ ඥාන යැතුව සක්මන් කරන්න ගියාට පස්සේ ආට අර පේන්න පටන් ගන්නවා මේක බුදු ධාතු මනසිකාර වැඩ පිළිවෙලක් යන්නේ. ඒ ධාතු මනසිකාරය හරහා මේ වම මේ දකුණ මේ චේතනාව මේ රූප මේ ශබ්ද මේ ගන්ධ ස්පර්ශ කියලා කිව්වට මේක තියෙන මේ ධාතු ගුණ මම බැලුවත් නැතත් මම නිවන් දැක්කත් නැතත් මම ඉපදුනත් නැතත් මේ ලෝකේ තියෙන එකක් මම මේකෙන් කොටහක් මම කියාගෙන අනිත් එක මම නෙවෙයි කියාගෙන හදාගත්ත මේ දේශ සීමා අරගලය අල්ල බදාගෙන ඉන්න තාක් මානසික අසහනේ තියෙන. පොඩි අතහැරපු ගමන් නෑ. මේක තමයි ධාතු මනසිකාරයේ තියෙන සුවිශේෂත්වය. වසන්න මනසකින් බලපු ගමන් සාන්තිය. වදුට්ඨ මනසකින් බැලුවොත් එහෙම මේ පැද්දෙන්න පටන් අර ගන්නවා භාක්මන කරගන්න බැරි තරම්. වම තීරවල දකුණ යන්නේ. මොනවා වෙනවද කියලා කියන්න බෑ සම්මෝහයක් වෙන තරම්. ඉතින් ඒක නිසා එතෙන් යන්න සෑහෙන පිනක් තියෙනවා. එතෙන් යන්න සෑහෙන සද්ධාාවක් තියෙනවා. එතෙන් යන්න සෑහෙන්න පෙර කළ අත්තරදි රාශියක් අවශ්‍යයි. එතෙන් යන්න සෑහෙන ලෑස්තිලා යන ගතියක් ඕන. එතෙන් යන්න සෑහෙන සුතමේ ඥානයක් ඕන. චින්තාමේ ඥානයක් ඕන. උදණ්ඩ බලාන යන්න ඕන. එතෙන් ගිහිල්ලා බැලුවොත් පේනවා ඒක එච්චරම මහා ලොකු කන්දක් වගේ පේනවා ටික හරහා යන්න බැරි එකක් එතකොට යෝගාවචරයට පේනවා මේ කෙලෙස් ඇවිල්ලා අපිට අර මාරය ඇවිල්ලා මාර බලවේග වලින් පුදුර්ජානන්සේ මාර පරාජය කරන්නට අඟුරු වැසි වැස්සුවා අකුණු විදුලි කෙටෙව්වා පොළව භූමිකම්පා කෙරෙව්වා මේ මොන්නම දෙයකට හරි කලබල වෙන්න තියෙන ගියක් තියෙන මිනිහෙක් නේ ඉතින් වැස්සහම කෝ ගියක් නැති මිනිහට වැස්සහම අඟුරු වැස්සක් වැටුවා මනුස්සයෙක් පස්සේ ගෙවල් දොරවල් තියෙන කෙනාට නම් භූමිකම්පාවක් වෙනකොට මේ බර බර කම්පාවක් වෙනවා. ගියක් දරන්න නැති එකට ඔය කපුටෝ එහෙම ඒ භූමිකම්පාවේ යහත්තර වෙලා ඉන්නේ. ඒක උට ප්‍රශ්නයක් නෙවෙයි ගහ වැටෙනවායි කියලා මොකෝ ප්‍රශ්නයක් යවුනේ. ඒ වගේ අද්දක වාගෙන හිටියා මානට කරගන්න දෙයක් නැති වුණා. අපි එව නෙවෙයි හිතන්නේ අපිට ඔක්කොම අර පරණ පුරුදු කුඤ්ඤ ටිකත් එක්ක බලනකොට පොඩ්ඩ හෙල්ලෙනකොට අපි බලන්නේ රික්තා මාපකේ කීයක් දන්නේ භූමි කම්පාව 6යිද 6.5ද එතකොට මහා නගර වැටේද රේල්වේ ස්ටේෂන් එක යට වෙයිද ඉතින් ඌව තමයි කල්පනා. ඒතර පේන කොච්චර ඇල්ලිලා කල්ලලා තියෙනවද කියලා. නමුත් ඒ ඔක්කොම දීපාන්දර බිම හෙලන කුණු කෙල ටිකක් වගේ හලලා ධාතු මනසිකාරේ බලනකොට එතනම සාන්තිය තියෙනවා. අදුට්ඨ මනසෙන් බැලුවොත් චක්ඛංව වාතෝ පද. කුර පිටිපස්සේ යන ගැල් කරත්තේ වගේ තමන් පස්සේ කර්ම රාශියක් එනවා. පසන්නවන සෙන් බැලුවොත් තමන් පිටිපස්සේ හේවණැල්ල වගේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා කරන කරන දේ හොඳ ප්‍රතිඵල එනවා. ඒ නිසා ඉස්සරහට යන්න යන්න තව තියෙන ගොඩක් මේ පොතු එක එක ගලව ගලව යන්නේ ගලවන්න ගලවන්න ගලවන්න එකට ලෑස්ටි මනසේ එළඹෙනකොට තියෙන මානසික පසුබිම ඉතාමත් වැදගත්. නිසා කවදා හරි යෝගාවචරය මේ විදිහට ධාතුන්ගේ මුලැමැදාක දැක්කොත් ධාතුන් විනිවිද දැක්කොත් ඒ යෝගාචර පළවෙනි වතාවට අවකාශයේ අත්විදි මේ කොහොම ධාතු සෙල්ලම් යන්නේ අවකාශේ අවකාශයේ තමයි 96ක් තියෙන්නේ 13 වල සිල්ලම 104ක් දෙකක් අතර තියෙන්නේ. නමුත් අපි මෙතෙක් කල් ඉන්ද්‍රිය ගෝචරයේ භාවයට අහුනේ ওই 102ක් 4යි පමණයි. ඒක තමයි අපි තොරන් ගැහුවේ සංසාරේ හැදුවේ කෙලස් කෙරුවේ අම්මා කිව්වේ තාත්තා කිව්වේ ඔක්කොම තිබ්බේ හතරක් හෝ දෙකක් පමණ ධාතු ගුණ වල නමුත් මේක විශාල හිස්තැනක තියෙන්නේ ඒක ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැහැ ධාතුන් හරහා බලපු දවසේ මුලමඳාක දැකපු දවසේ ඒ ධාතුන්ගේ සෙල්ලම් වලට හිතන තාදී ගුණෙන් නොසැලෙන තැනට ආපු දවසේ එමෙච්ච ධාතුන් හරහා අවකාශය දකින්න අජ්ජතාවකාශය කියන වචනයේ තියෙන්නේ අජටාවකාශයේ ජට නැහැ. ගැටලි නැහැ. අන්තෝ ජටා බහි ජටා නැහැ. ඒක නිසා පැවිද්ද අජටාවකාශයක් වගේ කියලා. ගීගේ වාසය සම්බාධෝ ගරා වාසෝ රජාපතු අබ්බෝකාසෝ පබ්බජ්ජ. අබ්බෝකාස අජටාවකාශ දෙකම එකයි. එතකොට යෝනාසර ඕන නම් ඒ චිත්තක්ෂණේ පැවිදි වෙන්න පුළුවන්. පැවිදි වෙනවා නම් අවකාශය ගත කරා. රූප ධර්ම ගෙවම් කරලා. යෝගාවචරයට ආයෙ ගිහි වෙන්න ඕන නම් පුරුත්ජන වෙන්න ඕන නම් අර රූප ධර්ම ටික අල්ලගත්ත ගමන් ආයෙ සැලෙන්න පටන් ගන්නවා ආයෙ ආත තියෙනවා ආයෙ අසහනේනවා ඇත්ත ගැරෙනවා බය වෙනවා ඒ නිසා එතන පොඩි වෙනස තියෙන්නේ මේ ඇතිවෙච්ච තන් සංසිද්ධියට තවන් දක්වන ආකාරය ඉතින් පැවිද්දක් බලාපොරොත්තු වෙන නිවනක් බලාපොරොත්තු වෙන ශාන්තියක් බලාපොරොත්තු වෙන උපේක්ෂ මේ හුදකලාවක් බලාපොරොත්තු වෙන විවේකයක් බලාපොරොත්තු වෙන විශ්‍රාමයක් බලාපොරොත්තු වෙන ඕනි තරම් ඒකට යන්න පුළුවන් සූදානම් මනසින් ගියෝ. ඒකම අත්දකලා ඒකම කංකටොල්ලක් කරගෙන ඒකම අවුලක් කරගෙන ඒකම කරච්චලයක් කරගන්න පුළුවන් පදට්ඨ මනසින් ගියෝ. හැබැයි මේ පාඩම මෙතන නැවත නැවත කියනකොට තේරුණාට මේ පාඩමේ මුල්ම අභ්‍යාසය ලබන්නේ මේ කාමයේ තියෙන චංචල කම්පන ගති තේරුම් ගන්න කාමයෙන් වෙන් වෙන්න අයින් කර වෙලාවෙදී මෙයාට මේ ඇතුළත මානසික මට්ටම යෝනිසමස්කාරය තියෙනවා. දැන් ධාතු මනසිකාරය හරහා රූප ද්‍රව්‍ය ඒ කියන්නේ රූපවල ආස්තික ප්‍රඥප්තිය හරහා ගෙවම් කළා නාස්තික ප්‍රඥප්තිය කියන අවකාශයට යනකොට ඒ යෝගාචරයට ඊටත් වඩා තියෙනවා මේ නාස්තික ප්‍රඥප්තිය තමයි ලෝකේ තියෙන්නේ. නමුත් ඒක මිනිසයා දකින්නේ මුස්පේන්තුවක් විදියට. මිනිසයා දකින්නේ කාලකන්නිකමක් විදියට. මිනිසයා දකින්නේ පාළුවක් විදියට. මිනිසයා දකින්නේ මගේ පෙරකල අකුසල කර්මයක් ඉතින් මේ මනස කවදාකවත් මේ අවකාශයට කැමැත්තක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට රූප ධර්ම අල්ලනවා. රූප ධර්ම අල්ලනවා කියන්නේම ආශානයක් අල්ලනවා. රූප ධර්ම අල්ලනවා කියන්නේම මානසික ආතතියක් අල්ලනවා. ඉතින් අර මානසික ආතතිය සහ ආශානය පමණක් ගන්න ලෝකෙට කවදාකවත් අවකාශය අල්ලන්න බෑ. ඔය අයිසෙක් නිව්ටන් තුමාගේ භෞතික විද්‍යාව රූප ධර්ම මත තිබුණු භෞතික විද්‍යාව. අයින්ස්ටයින් ආවට පස්සේ එයා බැලුවා මේ රූප ධර්මය වල තියෙන ශක්ති විශේෂ හොයාන හොයාන එකන අන්තිම කොටසට ගියාට පස්සේ අයින්ස්ටයින්ගේ යුගයේ එනකොට කිව්වා මේ ශක්ති තියෙන විශාල අවකාශයක අවකාශයේ 96ක් මේ අයිසෙක් නිව්ටන් අහුනේ 104යි ඒක බලපං අයිසෙක් නිව්ටන්ගේ ධර්මයේ වැඩ කරන්නේ ශේෂ්ඨේ පමණයි ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ අවකාශයේ ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ අවකාශ ගුරුත්වාකර්ෂණයට අහුවෙන්නේ ඒ නිසා අයිසෙක් නිව්ටන්ගේ ධර්මයේ අහුවෙන්නේ ද්‍රව්‍ය බවට පත්වෙච්ච 104 පමණයි. නමුත් මුළු විශ්වය ගැන බලනකොට 96ක් තින්නේ අද්‍රව්‍ය. මේ අද්‍රව්‍යයේදී කාලයක් නැහැ, දේශයක් නැහැ, ගුරුත්වාකර්ෂණයක් වැඩ කරනවා. හැබැයි ශක්තිය. ඒක නිසා දැන් කියනවා ද්‍රව්‍ය තියෙනවා ලෝකයේ භෞතික විද්‍යාඥයා ද්‍රව්‍ය තියෙනවා ලෝකයේ දෙකත් හතරත් අතර ප්‍රදේශයේ කණතිව dark matter anti matter කියලා ද්‍රව්‍ය නැති තැන. ඊට පස්සේ ඒකත් 70ක් dark energy කියලා එකක් අල්ලලා තිනවා මොනම යන්ත්‍රයකටවත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා අහනකොට මිනිස්සු කල්පනා කරන මේ විද්‍යාඥයෝ දැන් බුදුහාමුදුරුවෝ කියන වගේ গুপ্ত ධර්ම කතා කරනවා. ඒගොල්ල පැහැදිලිවම කියනවා 102ක් විතර ද්‍රව්‍ය තියෙනවා. ඒක තමයි මේ අපි දකින අහන කාන බොන මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ. නමුත් ඒක පිටිපස්සේ තියෙන තන්නිකර අවකාශයේ ඒ අවකාශය ඩාර්ක් මැටර් ද්‍රව්‍ය නෙවෙයි අද්‍රව්‍යයක් තියෙන්නේ ඒ අද්‍රව්‍ය දැනගන්න නැතුව මේ ද්‍රව්‍ය විතරක් දන්නකම අන්ධ බාල ඥානයක්. සරුවචනාංශ මේ දෙක විනිවිදලා උන්වහන්සේ 98ම දැකලායි සරුවචන උනේ. මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන් මේ 100 2 පමණයි. මොකද මිනිස්සු මැරෙනකම්ම උප්පත්තිලා මැරෙනකම ওই 102 ගහ බදා බේරා තෝරා ගන්න බැරුව තමයි වීර්ෂිය ක්‍රෝධමාන කරන්නේ. ඒ නිසා ඒක ලස්සනට කියලා දීලා කිනුඹක දැක්කොත් පට වියපෝ තේජෝ දැක්කොත් ඔබ අවකාශයේ දකි. අවකාශයේ උද කිසි කම්පන චංචලයක් නැහැ. ගහරි විවේකයේ දෙනව ඔබට තේරෙන්නේ හරි පාළුයි. ඔබට තේරෙන්නේ හරි කම්මැලි කියලා. ඔබට තේරෙන්නේ හරි සිද්ධි බහුල නැහැ. ඒකාකාරී මහා නිකන් කොන් වුණාවා. කවුරුවක්වත් ආශ්‍රය කරන්න කවුරක්වත් නැහැ. ඒ නිසා අපි ආයතර ද්‍රව්‍ය තියෙන ලෝකෙට එනවා. මෙන්න මෙතන ආනන්ද සප්පාය කියලා කියන්නේ ඒ අවකාශය දැකලා එහි නොසැලෙන සුළු බව දැකලා අන්න ඒකට සැපයලවන සුළු, ඒකට අනුග්‍රහ කරන සුළු මානසිකත්වයක්, අනුග්‍රහ කරන සුළු ජීවන රටාවක්, අනුසාකරන සුළු ආහාර විහාර මනෝව්‍යාපාර හදන මනුස්සයාට ඒ සවැත්තුර ජේතවනාරාමේ බුදුහාමරොත් එක්ක හිටියක් දකින තියෙන ධර්මයේ ඒකම තමයි අදත් තියෙන්නේ. ගෝධනේ කිතුන බෑ බෑ ඌව කරන්න බෑ. ඒකට මෛත්‍රී බුදුහාමරගේ ධර්ම දේශනාදී සීල දනායකව ධර්ම වණ්ඩ පෙති දේශනා කරලා සී ධර්ම තත්ත්වයෙන් සීල දනාටම නිවන් සප ලැබේවා කියලා සාදු කියලා චිම් බලාපොරොත්තු වෙන නිවන් ලබයි. ලැබෙනවා නම් හොඳයි. ලැබෙන්නේ නැහැ මේක යායුතු ගමනක් තියෙනවා. ඒ ගමනේදී සෑහෙන ගෙවම් කරලා තියෙන නිසා ඉස්සරහටත් කාය ජීවිත නිර්පේක්ෂව અભීතව මේ දේ මුණ දෙන්න බලාගෙන ගියොත් ඒ හැප්පෙන්න දෙයක් නැහැ. හැබැයි ලොකු ඥානකී කියනවා. එහෙම නැත්නම් ලොකු ලෑස්තිකී කියනවා. යන්න ගන්න අවශ්‍ය කරන මේ මූලික පෙළගැස්ම දැනට ඇවිල්ලා තියෙන හැබැයි ඒක තවදුරටත් තීක්ෂණ කරන්න ඕනේ, සියුම් කරන්න ඕනේ, ප්‍රනීත කරන්න ඕනේ. ප්‍රනීත කරන්නේ රූපහරා අරූපේ දකින. පටවි හතර මහා භූතයන් හරහා අවකාශය දැකපු දවසේ ඉතින් මේක ඇත්තටම අටුවාවේ යොකු පිස්සල් කරලා තියෙන රූප ධ්‍යාන ගෙවම් කරලා ආකාසානං ඡායතනෙට පත් වෙන තැන කිය. මගේ විස්තරයේදී මම සමත පැත්ත අත ගන්න ගියේ නෑ. නමුත් මම ආරාධනා කරනවා භාවනාවේදී මේ අතර මෙතන නලියනකොට ඒක දිහා සැලෙන්නේ චම් කම්පන චංචල වෙන්නේ නැතුව ඒ සිද්ධිය හේම රැල්ලක් ඇවිල්ලා නැතිලා යනවා වගේ මුළුමඳාක බලන්න. බය නම් කම්පන චංචල වෙනවා නම් ආනපනේ මතුවේ ඒක දිහා බලන්න. ආනපනේ නැති උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. මේව හරහා බලුවට පස්සේ තමයි තේරෙයි අර දැනට තියෙනවට වඩා සාන්ත සුන්දර විවේකයක් ඇතුලේ තියෙනවා. ඒකට යන්න මේ හැලෝල්මන ආසේ යන්න. ගියාට පස්සේ බොහෝම නිශ්චිත තැනකට යන්න පුළුවන්. හැබැයි ඒක නිවන නෙවෙයි. නිවනට යන්න මේ වගේ හැව කීපයක් හලහලා යන්න ඕන. පළවෙනි හැවහුඩු කරන් දෙව දෙවෙනි හැව හැලිල්ලක් විදිහට සරුවචනංශ මේක ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරලා තියෙන යෝගාවචරය. ඒ නොසලෙන තැනට සැප එළවන නොසලෙන தත්වයට සැප සලසන නොසලෙන தත්වයකට අනුග්‍රහ කරන ඊගාව මට්ටමට මෙතනින් යනවා කියනවා. ඒ නිසා භාවනා කරපු කෙනා දැනගන්න ඕනේ දවසින් දවස දවසින් දවස ඒ තමන් ඉස්සරලා ඉගෙනගත්ත ඉස්සරලා මුණ දීපු ප්‍රශ්න වලට මූණ දුන්න ආසේ ක්‍රමශාවිදි හොයාගෙන යන්න යන්න යන්න උතුමාකාර සියුම් තැනකට ගෙනියනවා. ඒ සියුම් தත්ත්ව එකක්වත් දැනට අත්දකලා නැති දේවල් නෙවෙයි. ඒකට අනුග්‍රහ කරන දන්නේ නැති නිසා අපි මේ කම්පන චංචල දේවල්ට අනුග්‍රහ කරන නිසා අපේ ගමන පමනයි. නැවත නැවත බලලා නැවත නැවත ලෑස්තිලා යනකොට එනකොට මේකට පසන්න චිත්තේ පහල කරගත්තොත් පදුට්ඨ චිත්තය අයින් කරගත්තොත් ඒ යෝගාචරයේ බුද්ධිය ලැබෙනවා. එහෙම බුද්ධිය ලැබුණොත් ਸਰවඥයන් සඳහන් කරන ditta ධම්ම වශයෙන් අලුත් ආනෙන්ජයක් ලැබෙනවා. ditta ධම්ම වශයෙන් නොසැලෙන බවක් ලැබෙන නැත්නම් පඤ්ඤාය අතිවිජ්ජති. යා විනිවිද දකින්නවා විඳට වඩා ගැඹුරකට ගිහිල්ලා අවකාශයේ එකට රූප පටවියාපෝ තේජෝ විනිවිදල අවකාශය දක්වනවා. මම නැත්තම් කියනවා කායස වේදා පරමදන ඨානමේතං විජ්ජති කියලා මේ මනුස්සයා මෙතෙන්ද ගියොත් මැරිලා එහා ආත්මයට ගියත් ඒ මනුස්සයාට මේකෙන් සරණක් පිහිටක් තියෙනවා. මේක මරුණත් එහා ආත්මෙට මේකේ සාන්තියක් තියෙනවා. ඒ නිසා කල්පනා කර ගන්න ඕනේ අපි මේක මේ වගේ தত্ত্ব මරණාසන්න වෙලා වෙනකන් ඉඳ කරන්න යන්න නරක කරන්න බෑ. ලෙඩ වෙනකන් ඉඳත් එපා. වයසෙනකන් ඉඳත් එපා. හැකි වෙලාව කරගත්තොත් මේ ඥානය ඇතුළ ලෙඩ වුණොත් ලෙඩ වෙච්ච දවසේ නිවන් දකින්න. තීරණ පටන් ගන්නවා මේ නොසලින්න මනස ලෙඩ වෙන්නේ නැහැ. මේ නොසලින මනස වයසට යන්නේ නැහැ. මේ නොසලින මනස ඒක සදාකාලිකව තියෙන එකක්. ඉතින් ඒක ඒක කොන් කරලා ඒකට කෙනෙක් එකක් කෙරුවොත් සැලිත සැලිත ලෝකේ ගත කෙරුවොත් මරණයක් තියෙනවා. වයසට යමකුත් තියෙනවා ඔක්කොම තියෙනවා. ඒ නිසා මේක අවබෝධ කරලා තිබුණොත් ලෙඩ වෙන්න ඉස්සලා තමන්ට තේරෙයි නොසැලෙන මනසට ලෙඩෙන්නේ. ඒක අරගෙන ගියොත් ලෙඩ වෙන වෙලාව වෙනකොට තමන්ට තියෙනවා සෑහෙන රක්ෂණ සාධකයක් කරන් ගියා වගේ ලুকু අරසාවක් තියෙනවා මේකට කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්ම විශ්ින් අරසා කරයි. එහෙම නැතුව පිරිත් නූල් ගැට ගහලා වස් කවි කියලා සෙත් කවි කියලා අරසව නැත්තේ නෑ. තියෙනවා මේකත් එක්ක බලනකොට උපමා කියන්නේ කොට උගල hina වෙන නිසා මම මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා සිළු දිනාට මේක වෙනස දැනගෙන අනුග්‍රහකට යුත් මනසිකාට යෙදී යුතු තැන කමඨාන සූද්ධ කරගත යුතු තැන මේ ධර්ම දේශනාවෙත් කලෙලි වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා